ඉතින් අපි මේ මුල්ම විනාඩි ස්වල්පේ පාවිච්චි කරන බලාපොරොත්තු වෙන්නේ විවස්ථා ශීපත් කරගන්නයි. ඊගාවට අපි දවසට වාරේ පැමිණිච්ච ධම්පද ගාතාවක් අනුව ධර්ම සාකච්ඡාව මෙහෙවන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ධර්මපද සාකච්ඡාවේදී අපිට ඒක විවෘත සාකච්ඡාවක් බවට පත් කරගන්න පුළුවන්. මේ විතර මෙල්බන් කට්ටිය සම්බන්ධ වෙයි. ටෙලිෆෝන් එකේ ප්‍රශ්නයක් නොතිබුණොත් නැත්නම් අපිට මේ ධම්මපදයේ දිගේ තමයි අපි සාකච්ඡා පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මුල්ම අංකයේ වශයෙන් අපි විවස්ථාවේදී අද ඉදිරිපත් කළා තියෙන යෝගාශ්‍රමී කතිකාවත සීපත් කර ගැනීමයි මේ ශිරු දිනාගේම දැන ගැනීම පිණිසම සීපත් කිරීම පිණිස මම මේක කියවන්න බලාපොරොත්තු වෙනවා කාගෙත් කාර්මික අවධානය ඉදිරියට යොමු වේවා කියලා මම කරුණාවෙන් මතක් කරනවා යෝගාශ්‍රමී කතිකාවත ස්වක්ඛාතං භ්‍රාමචරියං සම්දිට්ඨිකම කාලිකං යත් අමෝඝා පබ්බජ්ජා උත්තමත්තස්ස පත්‍ත්‍යා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා හගාරියං තමේව සද්ධං බ්‍රූහෙහි මා කාමස වසංගමි සාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුල දරුවන් විසින් උත්තරීතර වූ සාසන પરමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලයේ ආධ්‍යාත්මේ සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි પરමාධ්‍යාශේ විය යුතුය. සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අස්සද්ධෝ යනාදීන් වදාළ පරිදි යථෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අසාසනික අදහසකින් තොරව සාසන પરමාර්ථයන් අදාළ සද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති පරිත්‍යා ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකින්ද ශාසන પરමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශ ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කර දැක්වීමේ પરමාර්ථය ඇති පරිත්‍යාගශීලී ගුණ නොනැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මේ යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. ශික්ෂාසා ජීවෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහය ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මේ උදාාර ව්‍යාපාරට හේතු සම්පන්න භාව්‍ය පුද්ගලයන් අතරත් කොට ගත යුතු හේයින් මේකෙන් සෑම පරීක්ෂණයක්ම ඇසියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩාමාත් පැවතුම් හා පරික්ෂාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇති වන හේයින් හේයින් උත්තමාර්ථය වැළෙහි යතමට හේතු හේතු පැන හේයින් ද සමාන ගති හිරිත්‍රිත් ඇති විරිසක් විය යුතුය. දී පැවිදි කාවිසින්නෝද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරීම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපන කමිට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදයකට මේ පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියේ සාරිලම සෑම අධ්‍යාපනයක්ම දිය යුතු හේයි. යෝගාභ්‍යාසර්මයන් හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දිනු කළ යුතුය. නියම කල්යාණ ආධ්‍යාසයෙන් උත්තමාර්ථය ලබා ගැනීම සිදු වන හේයින් පිරිසිදු පැවතුම් දිනු කරමින් කොහොංකම් වංචක බව චාටු කතාදී සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේව කෝ රාජකුමාර පංචමානි ප්‍රධානං ඥානී ඊදරාජ කුමාර භික්ඛු සද්දෝ හෝති සද්ධාති තථාගතස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර්ථී සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ක්‍ධිමාය පදානක්ඛමාය අසටෝ හෝති යමායාවි යතා භූතං අත්තානං ආවි කත්තා හත්තරිවා විඤ්ඤෝසු සබ්‍රක්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපාදාය තාමවා දල්ල පරක්කමෝ අනිකිත ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත් ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංච ප්‍රදානං ඥානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවගේ අවශ්‍ය කරුණු පරීක්ෂාකට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ ගත යුතුය. පබ්බාජෙන්තෝ විසෝදෙත්වා පබ්බාජේත යයි වදාළෙයින් පැවිද්ද ලබා ගැනීමට පැමිණිය වුන් වහොත් ඕගෙන මනාප දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමත් වූකම දස සීලයක පිහිටුවා පණ්ඩ පලාශයක වශයෙන් සුදුස්සනක නවත්වා එරණ බණ දහම්මා වත් පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රවෘත්‍යා දෝෂාදීන් හෝ පිංගුණ නැති අනුවන සදා නැති කුසීතය ලෝ තෙරුවන් සරණයි හොඳයි අපි දැන් සම්බන්ධ වෙලා තියෙන්නේ අපි විවස්ථාව කියවනවා ඊට පස්සේ අපි ධම්මපදයට එනවා යමක ඇසුරෙන් කුසල් පිරී අකුසල් වැඩේ නම් එබඳු කවරෙකුවද ආශ්‍රයන කළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට හෝ ගන්ලවන පුද්ගලයන් අතුරින් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයන් වෙනසී ආයක හේයින් පරීක්ෂා කොට බාරගත යුතුය මහාන කිරීමට නුසුසුසු ප්‍රෞද්ධ දෝෂ ආදීන් හෝ පිංගුණ නැති අනුවන සදහ නැති කුසීත කම්මාදී අභාග්‍යකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තින් ඉවත් කළ යුතුය. ಜಾති ભેද, කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. පිටතින් මේ අභ්‍යාසය ලැබීමට පැමිණෙන හේරණෝපසපන් දෙකොටසම පිළිබඳවද මනවින් කරනු ਵਿਚාරාම සුදුසු බාහකාර අතරින් ඇතිවිටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හේරණුන් පැවිදි නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්ලිකරම සම්බදා වෙන්නේ යෝගාශ්‍රමේ මූලස්ථානයේ ප්‍රධානංශාස්ක මහින්පාණන් වහන්සේ විසින් මැතුලක් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං මහතෝ අනත්තාය සංවත්තති යතයිදං භික්කවේ පාපමිත්තතා. යයි වදාළෙහින් සර්වනාර්ථයට හේතුණු පාපමිත්ත ආශ්‍රය විසුකුරු සපුන් මෙන් බහැර කොට සුද්ධා සුද්ධේ සංවාසං කප්පයවෝ පතාස් පතිස්සතා යන ධර්මයේ අනුව තමාද ලජ්ජී ධර්මයේ පිහිටා එබඳු ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදී යුතුය. කාලට සුදුසු පරිදි සීකපද මැඩීමට කිසියකට කිසියක් නොලැබෙනසේ පංචසතික සංගානාවේදී තබාවදාල සංගඥාත්‍ය සීකොට කුඩා මහත් කිසිදු ශික්ෂාපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්දිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකිව අණ්ඩංගනාදී ගාථා වලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං පරිපූර්ෙන්තෝ න සීලං පරිපූර්ති අනාදී ධර්මයන් සීකොට තේර මජ්ක්‍ධිම නාවක සෑම භික්ෂූන්ම කුදුමහත් සියලුවත් පිළිවෙත් යෙදී වත් පිළිවෙත් හොඳින් දැනෝගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කෝණාදී වංක ප්‍රතිපදා පිළිබඳව දක්වන කරුණු හොඳින් දැනෝගෙන දන දඩු ගතිය කොහොමවත් නොපුරා ශාන්ත දාන්තෝ උජුපටිපන භාවය පුරුදු කළ යුත්තාහ. කම්මැදීන් බණ කීම ආදී කට අසාකටයුතු දා හොඳින් දැනගෙන හිතුවක් ආරකන් නොකොට උපාධ්‍යාතින්ගේ අවසරේ පරිදිම ඒ දැහි යෙදී යුතුය. නිද්දාරාමතා, භස්සාරාමතා, ඝනසංගනිකාරාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දිටිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දස කතාවස් තුළින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදී යුතුය. දිනක් පාසා දස ධම්මසුත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් දැනෝගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්‍යාප්තියෙන් වෙන්න ප්‍රතිපatti ප්‍රතිවේද සාසනද්වේ වඳවනෙහි ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්‍යාප්ති ධර්මයේ උද්ඝාණයට ධාරණයට කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිටිනවනසේද කුල දූෂණාසයට දූෂණාදයට හසුනවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. එතකොට අපි මේ කියවන්න යුතුනේ අපේ විවස්ථා මාලාවේ 54න් 26ක් අපි අනිත් දවසට මේක ඉතුරු කොටස කියවනවා කියන මතක් කර ගැනීම අදට විවස්ථා කිරීමේ ආකෘතිය මෙතන නැත කරනවා අපි බලාපොරොත්තු වෙමු මෙතන පටන් අදට වාරි පැමිණිච්ච ධම්පද ගාතාවක් ඉදිරිපත් කරනවා. එන්නයකින් හඳුන්වීම පුදු තුන් දෙන තරා කයිදෙකු අරබ පැවැත්මට දෙවුරම නාහිත පාපෝති ගාමෝ සමුසරි ගමනෝති විච්ඡති සබ්බාගයත්තනෝ මලං තස්මා සබ්බදිතෝති විච්ඡති අන්නය නාහිත පාපෝ इति ගාමනෝ විච්ඡති සමචරියා සමනෝ इति උච්චති අත්තනෝ මලං පබ්බාගයති තස්මා පබ්බදිතෝ इति උච්චති වාක්‍ය ගාමන සමන පබ්බදිත යන නම් වලින් හැඳින්වීමට සුදුසු අය වෘත බහැර කළ පව් ඇත්තේනි ගාමනයි කියන ලැබේ. යමෙක් සිතින් බහැර කළ පව් ඇත්තේද ඒතනත්තා ගාමන නමින් හඳුන්වනු ලැබේ. සමහැතිරීමකින් සමනයයි කියන ලැබේ. සියලු අකුසල් සංසිඳවලු දෙයින් ඒතනත්තා සමන නමින් හඳුන්වනු ලැබේ. තමාගේ කෙලෙස් වල රාග ඈ කෙලෙට සිය සතකින් නොතබා පහ කෙරේද දුක කෙරේද එයින් ඒතනත්තා භවජීවිතයයි කියනු ලැබේ. භවජීත නමින් හඳුන්වනු ලැබේ. අවබෝධ කළ පුරුල් ගාමණයයිද සියලු කෙලෙස් සංසිඳව පුරුල් සමණයයිද සියලු සතන්හි කෙලෙස් කෙලිට පහක් කළ පුරුල් ආභජිතයයිද කියන ලැබේ. වාහිත පාපෝ විහාර කරන ලද පව් ඇති තැනතාය ඉදරු ඉදරින් සිදෙන අකුසල් දුරු කළ පුරුල්ය. දෝ දෙවන් ධර්මයි ඒත් ඊයේ ඉඳලා වැඩක් තියෙනවා ඊයසලා වැඩ කටයුතු කරන බ්‍රාහ්මණෝ බ්‍රාහ්මණයාය බ්‍රාහ්මණ නමින් හැඳින්වීමට සුදුසාය සමචරයා සමසේ හැසිරීමෙන්ය සියලු අක්ෂර සම්සිඳවා දීමෙන්ය සමනෝ සමණයාය සමණ නමින් හැඳින්වීමට සුදුසාය අත්තනෝ මලං තමාගේ මලය සිය සතන්හි කෙලස් කිලිටුය අබ්බජිතෝ අබ්බජිතයාය අබ්බජිත අබ්බජිත නමින් හැඳින්වීමට සුදුසාය නිදාණය පැවිදි නමින් හැඳින්වීම එක්තරා පැවිද්දෙක් ධම්මදිව නොයෙක් ආගම් පැතිරී පැවතුනහ ඒ ඒ ආගම්ෙන් පැවිදි වූ අය බොහෝ වෙති බුදුසසින් සසන්නේ මහානව හැමදෙනම ලෞතුරා නිවන් සතරඳා පිළිවෙත් ප්‍රති බුදුසවෝ ගාමන සමන පබ්බදී කියන තුන්වෙනි හඳුන්වනු ලැබේ එක්තරා මිසදිතු අසපෝත අර පැවිදි වූ ගමනක් මෙසේ සිටියේය බුදුරජුන්ගේ සවෝ පබ්බදිත නම් හඳුන්වනු ලැබේ මමත් පැවිදිව වෙතමි මටත් පබ්බදිතයයි කිව යුතුය ඒනමින් හැඳින්විය යුතුය. මේ සිතුවිල්ල කලක්ම ඔහු තුල පැවතුනේය. මේ බුදුරදුන් ගැන විමසිය යුතුයයි සිතු ඔහු දවසක බුදුරදුන්ටත් විසේ කීයේය. පැවිද්දා බුදුරදුන් වහන්සේ ඔබ සතුන මහණවුන් කරුවා පබ්බජිත නමින් හඳුන්වනු ලැබේ. මමද පැවිදිව වෙසෙමි. එයින් මමත් පබ්බජිත නමින් හැඳින්වීමට සුදුසු ඇමි. මමත් මටත් පබ්බජිතයයි කිව යුතුය. බුදුරද බගුණ ඔබ වන්නන්ට පබ්බජිතයයි කීම නොසුදුසුය. එසේ හැඳින්වීම යුතුයයි වදාළේය. ඒ නිමිති කොට බහැර කළ පෞරත්තා බ්‍රාහමණයයි කියන ලබන බවද සියලු අකුසල් සංසිඳ වූ සංසිඳ බවලු තනත්තා සමණයයි කියන ලබන බවද සමාගේ කෙලස් කිලුට පහකල තනත්තා පබ්බජිතයයිද කියන ලබන බවද වදාරා ඒ බබුණු පැවිද්දා සෝවාන් ඵල පීඨ වූ තේක ආයේ සිද්ධියක් මොකද කාලයකට කොහොමද කියන්නේ දෙවියන් කරේ මනදාල හිතියට එතනම සාක්ෂි නිදුකාරයේ නැලකදී අමතක කරගත්තොත් ඊට පස්සේ අපි අමාරු වෙනවා තමයි මේ සාක්ෂි අපිට සාක්ෂියක් කියන්නේ මුදලාගෙන අපිට සුවඳුරා නෑ මේ සාක්ෂි කාරියක් සබතනදී ඉන්න කාලෙ වෙච්ච නිසා උන්වහන්සේ කාලේ කියලා කපල කොටලා පෙන්නලා තියෙනවා මේකයි කියලා ඉතින් මේක මේ සම්මාදයේ වචන තුන අරගෙන බලනකොට බලු පාක දුමචරියා සම්බන්ධ අපරාධ වෙන්නේ වැහැරගත් පවවති කෙලෙස් වචිතුවාරු ආදර්ශ කිලුතු ශතන්නේ නොතබ මෙතනදී පාප කෙලෙස් කියන වට දුරු කිරීමේ කතාවක් විතරක් කිසිම රැස්කිරීමක් නැහැ පින්වත් රැස්කිරීමක් නැහැ මේක බුදු වචනේ අධ්‍යා ඉන්න හොඳට තේරුම් ගන්නකොට මේ මොන ජීවන් හරි රැස් කරනවා නම් ඒ පව් රැස් කරනවා නම් මොනවද කියන්නේ නැහැ ආගමික පැත්තේ බලන්න අපෙදිටයි මේ ස්වාමීන් වහන්සේ අපිට කියනවා දෙන්නේ වද අපි කියන ගානයි යන්නේ අප මේ අවශ්‍ය කරලා තියෙන කුඩු කරලා තියෙන ගණන්වත් අරවල නෙමෙයි ජීවිත ගන්න. ඒ භාරතයේ මේ පාන්දර මේ පාන්දර ගවකාරණ ගවපාලක ඇවිල්ලා දොර ඇරියට පස්සේ ඉස්සරහමින් හරගයි දෙපළෝ ඊට පස්සේ ඔක්කොම එළියට බලන්න මොකද අර බෑටිසි අසුචිය මනින්නේ නැගලා ඉන්නේ. ඉතින් කන වේල් කියන්නේ කැමති. මොකද අරසාව තියෙන ගොඩක් ලැබෙයි නිසා ගොඩක් තියෙන ඔකට වටකින් නමුත් සඳහන් කරන්නේ. මේ ඒ හැර යාම තමයි විමනාවේ. ඒක ඉන්නහකට ඔයද ඉන්නේ දොරාගෙන තමයි ඉන්නේ. ඒ වගේ ජීවිතයක් දක්ින්නේ අර වගේ ඇතිසි එක දැකට කොහොමද ගාලා Thank you. ඒට ඇහෙනවා හොඳද? හලෝ අවසන්නාස ලයින් එක හොඳට ඇහෙනවා. ඔව්. සැරසරේට ලයින් එක කට් වෙනවා නේද? ඒකයි මම චිත්‍ර මාත්‍යත් එක්ක කතා කරනකොට විනාඩි 2යි අල්ලලා දුන්නේ මොකක්ද අපිට තියෙන අභාග්‍ය සම්බන්ධ දක්වන්න කිසි ඉවතලා කටයුතු කරනවා. ඉතින් ඒකදී මම කියන්නේ ආ මේ ටේප් වෙනවා ටේප් වෙනවා. අයන කියන රත්තරන් වාසය ඇතේ රේවන්න එනකොට සීදී. මේක තමයි කතා කරන්නේ වගේ මේ මාළ අධාරණ වීම තමයි වදකින් දාහක් පිළිපෙන්නේ කියන අර ඒක සාමාන්‍ය කරගෙන යන දාහක් වෙන්නේ. අර පොඩ්ඩක් සීමා වෙලා ඉන්නේ එක දැලකලානේ ඒක කරන්නේ. ඒ ධර්මතනද මෙතන පෙන්නේ කෙලස් කඳ පොඩි බේරන්න බෑ. දැස් ටික හැදිලා තියෙන්නේ මේ යන පැත්ත නෙමෙයි අතුල් පැත්තට අල්ලලා තියෙන උක එළියට හරවන එකයි තියෙන්නේ. ඉතින් ඒකදී හැම කෙනෙක්ම ඇත්තටම මේ බමුණා කරලා තියෙන විදිහට ගීගේ අතහැරලා පැවිදි වුණයි කියලා කියන්නේ ලොකුම සටනක් දෙන්න තියෙන. ඒක දන්නව පැහැදිලිව පැවිද්දේ ගිහිව ඉඳගෙන සාර්ථක වුණත් අසාර්ථක වුණත් එළියට යන මනුස්සයා දන්නවා මේක ලොකු පීමක් පැනලා තියෙනවා. නමුත් මේ පැන්නට තාමත් නෑ මේ නියමම එල්ලෙට හරියටම එකලස් වෙලා. ඉතින් ඒක හොඳටම පේන්න තියෙන්නේ සරුවත්යන් සංහසේ නොහිටපු කාලයක නම් බමුණ අසරණයි. කව කොතන ගියත් අසරණයිනේ. නමුත් එයාට තේරෙනවා ඇත්තටම ජීවිත පරිත්‍යාගය කියලා ගුරුරෙත් තෝරාගෙන පූර්ණ කාලීනව කෙරුවට පැවිද්දයි කියලා කියන හිතට පබ්බජිත කියලා සර්වඥාචිත එක බලනකොට මොකද්ද අඩුවක් තේරෙන. අනේ අඩුව නිසා ඒ බමුණ අන්තිමට යාගේ වෙලාව හොඳ නිසා සර්වඥාසි කාට යනවා. ගිය නිසා බමුණ වෙන තැනක පැවිදුණා කියලා පාඩුවක් උනේ නැහැ කොහොමද වෙලාවට කොට දාන්න. නමුත් අද තියෙන ලංකාවේ ශාසනය දිහා බැලුවත් අද තියෙන බුද්ධ ශාසනය දිහා බැලුවත් විශාස වශයෙන් ওই බෙදෙන අපි මහායාන තේරවාදී කියන මේකෙදි පැහැදිලිවම මේ පිහියේ දැල්ල ගැටිලා තියෙනවා. ඊයේ මේ කැපෙන මුවත මොට වෙලා තියෙන්නේ. මොට වෙලා විතර නෙවෙයි දාලා නැමිලා තියෙන්නේ. නැමුණාට පස්සේ කෙටෙන්නේ අර නැමිච්ච එකේ මෙහෙම තියෙන්න ඕනක දාලා නැමිලා තියෙන්නේ. ඊට පස්සේ ඇත්තටම අර මුදුන දැල්ල නැමුණාට පස්සේ පිහිය කොච්චර මිට ලස්සන වුණත් ගාලා ලස්සන කරලා තිබුණත් කොටන කොටන කොටන හමස්ස නමසක කැපුම කපාන බහින්නේ. ඉතින් ඒ නිසා මෙතනදී පැවිදි වුණත් අන්තිමට කියනවා අනාගාමී මාර්ගයටපත් වුණත් සම්‍යක් දෘෂ්ටි ඍජු කර ගන්නවා කියන එක නිතරම කළ යුතුයි. කිසිම වෙලාවක හම් වෙන්නේ නැහැ. මේ මම දැන් හරි කියලා කියාගන්න. හැම වෙලාවෙම හිතා ගන්න තියෙනවා දැන් මට ඊට වැඩිය හොඳයි. නමුත් තව ගොඩාක් මේ කලවම් වෙලා තියෙන්නේ. හැපැත්ත මෙහැපැත්ත මාරු වෙලා තියෙන්නේ. හැම වෙලාවෙදීම ආගන්තුක හිතක් ආගන්තුක නෙවෙයි ආධුනික හිතක්. බිග්ිනර්ස් මයින්ඩ් එක තියාගෙන ඉන්නවනම් අපිට හිතා ගන්න පුළුවන් සරුවත්නාසිකාවේ හිටියත් තාම වැරදි ඇති. තාම බහැර කළ යුතු දේවල් තියෙනවා. ඒ නිසා නිතර නිතර නිතර මේ ගලපා බලන්න ඕන. ගැටලා බලන්න ඕන. එහෙම කෙරුවේ නැත්නම් හරි අමාරුයි මේ නිවර්ජි මාර්ගයේ සම්‍යක්දෘෂ්ටි තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මේ නිහතමානිකම කොහොන් ගති වංචක බව ඇත්තටම අපිට ඕන දේවල් නෙවෙයි. නමුත් දන්නේ නැතුව අපි ළඟ තියෙන දේවල්. අපි ළඟ තියෙන කුහක ගති වංචක ධර්ම වැඩ කරනවා. චාටු කතා තියෙනවා. ඉතින් එහෙම වෙනකොට කල්යාණ මිත්‍රයෙකුට අපිට උදව් කරගන්න බැරුව යනවා. ඒක තමයි අපිට කරන්න තියෙන ලොකුම ලොකුම හානිය. ඒ හානිය නොකිරීම පිණිස නම් කොච්චර දැනගත්තත් නිතරම මේ මම දන්නේ නෑ සර්වචන්නාතෙක් තමයි තේරෙන්නේ කියලා වගේ බෞද්ධ ශාවකයෝ ඒ කටයුත්ත කරාට අන්‍ය තීර්ථකයන් අපිට දෙන්න බෑ උපදේශය. මොකද එතකොට අපි මිනිසු පරිවර්තනය කරන ධර්මයකට වැටලා නිකන් නම නොමග යටට. ඇතුළත වශයෙන් ගත්තොත් ගැඹුරෙන් බලනකොට බුදුචානන්දගේ තියෙන සබ්බපාපස්සා කරන කියන එක තමයි මේ කල යුතුය වටිනාම දේ විදිහට පෙන්වන්නේ. නමුත් අපිට අද ශාසනය කියලා මේ පෙන්වන්න හදන්නේ ආගමික නායකයෝ සහ මේවට මොනවද රැස් කිරීලා. ඒක පින් වශයෙන් හෝ වේවා, සද්ධර්ම වශයෙන් හෝ වේවා, සත්පුරුෂ ධර්ම වශයෙන් හෝ වේවා, සදාචාරය වශයෙන් හෝ වේවා රැස් කිරීම මූලික පාඩම් බව අපි අමතක කරන්න අරගෙන අනිවාර්යයෙන්ම රැස් කරන්න. රැස් කෙරුවට පස්සේ තමයි හලන්න තියෙන නිසා අර විස්තිකේ කියලා දෙනවා if you wish to be a nobody first of all you have to be somebody කියලා. ඉසල තමන්ට මේ මම කියන්නේ කවුද කියන එක අවබෝධ කරගන්න සිල්ලු තුන් අතර ඉඳලා ධර්මයේ හදාarලා තදාචාර වෙලා දැනගන්න ඕනේ සමාජ මට්ටමේ ඉන්නකොට මම ඉන්නේ සමාජ හානි කර මට්ටමකද සමාජයට හේතු කරන මට්ටමකද නැත්නම් මධ්‍යස්ථතරකද කියලා. ඒකට එන්නේ නැතුව ගියොත් අනිවාර්යයෙන්ම හීනමානේ බලපානවා. සමාජ ධර්ම වලින් අහු වෙනවා. මෙතෙන් ආවයි කියලා කියන්නේ પરමාර්ථයට ආව නෙවෙයි. අපි ලෝකයා හොඳයි කියන තැනට අවිල්ලා ඒකෙන් ජයගත්තයි කියලා කියන්නේ ඇත්තටම අර එතෙන්ට නාපු කෙනාට වැඩි තදබල වගකීමක් සහිත කෙනෙක් බවටපත් වෙනවා මධ්‍යස්ථ තැනට ආපු කෙනා දැන් මම මෙතෙන්ට ආවේ පෙරකල පින් නිසා මේ ජීවිතයේ තිබුණ ප්‍රයෝග ඥාන නිසා නමුත් ඉදිරියට මේක හරි පාර තෝරන එක පව් කරන කෙනාට වැඩිය මටයි මටයි කැපවීම තියෙන කියලා ඉසගිනි ගත්තේ කුවාගේ එහෙම නැත්නම් මේ ඉසගිනි ගත්ත කෙනෙක් ජටාව ගිනි ගත්ත කෙනෙක් ඒක නිමනට වැඩිය හොයන්න වෙනවා ඉතින් ඒ නිසා ධර්මයේ ඔය මේ ඇත්තටම ධම්මපද පොතේ අපිට උගන්වන්නේ මේ කර්ම සහ කර්මඵලයේ කියන එක න්‍යාය ධර්මය. මේ පොතම ඒකයි ජනප්‍රිය. පළවෙනිම සම්මාදිට්ඨිය. නමුත් ඊට වැඩිය සමත සම්මාදිට්ඨියට කියගෙන විපස්සනා සම්මාදිට්ඨියට කියගෙන ඔය අදහස පිරිසුදු කරගත්තේ නැත්තම් අපි මේ යන ගමනේ තියෙන මේ හැලිය යුතු තැන් අතහැරිය යුතු තැන් අවබෝධ කරගත්තේ නැත්තම් හැම වෙලාවෙදී මෙන්න එක තැන කරගෙනවා. නිකන් මේ දේශුලියට අහු වෙනවා. මේ පොඩ්ඩක් හරි ඒ කියන්නේ අර මට මතකයි අර බටහිර එක්කෙනෙක් කියලා දෙවුනා ඕනම රේඛාවක් පොඩ්ඩක් හරි මෙමෙ ඇලයක් ගත්තොත් ඡාපයක් වුණොත් ඒකේ වටේ ආයෙ කරගිලා හිටෙන්නේ. ඒ ඡාපයට සාපේක්ෂව ලක්ෂයක් ඇති වෙනවා. ඒක මම බවටපත් වෙනවා. ඊට පස්සේ මම ආරක්ෂා කරන්න ඒකේ ඒ ඡාපේ නඩත්තු කරන්න එතන කරකිනවා. කවදා හරි රේඛාව සරල වෙච්ච දවසේ අනන්තය දක්වා. ඒ නිසා අපිට අවංක භාවය වංක වීම තමයි කෙලස් කියන්නේ. අංක බීම තමයි මේ සංසාරය කියලා කියන්නේ පැවැත්ම කියලා කියන්නේ ඒකෙදි කියන්නේ මතවලට අහු වෙන්නේ නැතුව නිතරම අවදි මනසකින් යුක්තව හිටියොත් අපේ හිත කිති කෙලින් හිටියොත් ඒක කියන්නේ ඉදිකටක් කෙලින් තිබ්බා වගේ මොනවා දැම්මත් හිටින්නේ නැහැ. ඉදිකට පැත්ත වැටුනොත් ඊට පස්සේ ඕන දෙයක් ඉක්කොඩ වැටලා ඉලක්ක වැහෙනවා. ඒ නිසා කෙලින් තිබ්බොත් වැටෙන්නේ නැහැ. නමුත් කෙලින් හිටුවම හරි පාළුයි. කෙලින් ඉනවා හරි තනිකමක් දැනෙනවා. කෙලින් ඉන්නකොට අනිත් කට්ටිය ඔක්කොම පැත්ත වෙලා මොන මොන එකතු කරගන්නවා. මම විතරක් කෙලින් ඉඳලා මගේ ඔක්කොම හැයිලා ගියා කියලා ඉතින් සරුවචන සිකරේ කියන අදහසෙන් ඉදිකට්ට කියන අදහසෙන් යව කරලක නණ්ඩුව කියන අදහසෙන් පෙන්ලා දීලා තියෙනවා මේ කෙලින් ඉන්න අමාරුයි. කෙලින් ඉන්නට සමාජයත් කැමති නැහැ. සමාජය කියන්නේ මේ අපේ සමාජිකත්වය ගන්න. අපිත් එක්ක සම්බන්ධ වෙන්න ආදිවාසීන් ඒගොල්ල කැමති ටිකක් ගා ගන්නවා දකින්න. පොඩ්ඩක් අපි ඔහම ඇල වෙලා ඉන්නවා දකින්න සිංහල බුද්ධාගමට හරි කමන්නේ ඇල වෙලා ඉන්නවා දකින්න කැමති කෙලින් ඉන්නවා දකින්න කැමති නැහැ ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ආවම බුදුහාමුදුරන් කියනවා කොහේට ඇල වුණත් වංකමයි ගෝමුත්‍ර වංකේ වගේ අඩහඳ මේ චන්ද්‍ර වංකේ වගේ වංකමයි ඒක අපි කියන්නේ මේ හට කපටයි කියලා ඉතින් ඔය කෙලින් කරන්න ඕන වුණාට කරන්න බැරි එකයි අපිට තියෙන ප්‍රශ්නේ අපිට ඕනේ ඇත්තටම මේක දැනගෙන මූලධර්ම වශයෙන් ඉන්න ඒකෙදී තව කෙනෙකුගේ ප්‍රතිබිම්බයෙන් මත මිසක්කා. තව කෙනෙක් දිහා වැඩ කරනකොට ඒ පුද්ගලයා අපිට දෙන ප්‍රතිචාරයෙන් මත මිස අපිට තනියම කවදාවත් යන්න බෑ. නිසා අනිවාර්යයෙන්ම අපි මේ සත්පුරුෂයෙක්ගේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක එහෙම නැත්නම් අපිත් එක්ක වැඩ කරන තව කෙනෙකුට ගිහිල්ලා වැඩිලා ආපහු එන එක දිහා බලන්න. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපිට අපේ හැ දැක ගන්න බෑ කොහොමඩක්වත්. අපිට වෙනවා අනිවාර්යයෙන්ම කණ්ණාඩියක් පාවිච්චි කරන්න. එතකන් අපි දැක්කයි කියලා කිව්වට අනුන්ගේ ඇස් දැක්කට මටත් මෙහෙම දෙයක් ඇති කියලා හිතෙනවා. ලෝකයෙන් බලන්න පුළුවන් බලන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි <clears throat> අනිත් අයගේ ප්‍රතිචාරය එහෙම නැත්නම් ෆීඩ්බැක් එක අනිවාර්ය වුණාට නිවනේදී තනියම යන්නත් තනියම යන්නත් වෙනවා. ඒ වගේම එතකොට කරන්න තියෙන්නේ අපි වගේ යන තව පිරිසක් එකතු කරගන්න එක තමයි අපිට තියෙන ක්‍රමය. ඉතින් ඒ නිසා ශ්‍රමණ භාවයේ, බ්‍රාහ්මණ භාවයේ සහ පැවිද්ද අවශ්‍යයි. සංඝ සංඝ සමාදයක් අවශ්‍යයි. මොකද මේගොල්ලෝ එකතු වෙච්චාම භාවනා කරන එවැනි මත තියෙන කට්ටිය එකතු වෙච්චාම පුදුම ජවයක් එනවා. නමුත් හරිම අමාරුයි තෝරන්න. මොකද උංගෝ දෙනෙක් ඔය පැවිදි මුවාවෙන් මේ සිවුරස්සේ ඉන්නවා. බ්‍රාහ්මණ මුවාවෙන් නම ලේබල් එක කාඩ් ගහගෙන ඉන්නවා. ඒ වගේම ශ්‍රමණ මුවාවෙන් ඉන්නවා. ඒ වගේම අපේ ඇතුළෙත් මා ඇතුළෙත් මා ඇතුළත් ඉන්න වංචනික තමන්ගේම වංචනික ධර්ම තමන්ට ඕනේ චරිතය රඟපා ගන්න නැත්නම් තමන්ට ඕනේ අපි කියන චරිත රංගපාන කෘත්‍ය වැඩි අදහසන්නේ ඍජු මාර්ගය යනකොට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේක මේ ගැටලුව විසඳීමේදී හරිය වැදගත් වෙනවා මේ නිතර Taman ගැන විවේචනාත්මකව සුයං විවේචනේ අවශ්‍ය වෙනවා. ඒත් අපිට ඕන තරම් විවේචන හම්බ වෙනවා රටේ. මොහොතවාදීවල් නාස්තිකයි. අපිට අවශ්‍ය වෙනවා ආස්තික විවේචනයක්. අපි වගේ තියෙන පිරිසක් ඇති කරගන්න. ඒ නිසා ඇතුවත් බැරි නැතුවත් බැරි එකක් තමයි මේ සංඝ කියන වචනේ. සමිතියක් ඕනේ. මොක කොයි සමිතියටත් තියෙනවා පරමාර්ථ වගේ නිවනේ මේ පිට ඒ ටික අපේ පසට අදින. නැත්නම් ඉස්රායෙල් සමිතිය නිවන් පරමාර්ථය තියාන පස්සේ වැඩක් කරන්න වෙන මොකද්ද? එතකොට අපි එකතන කරකැවෙන. ඉතින් එතනදී තාම හරියට දැනගෙන අර පිහිය දැල්ල රකින්න වගේ මේ බහිත පාප පාප දුරු කිරීම සඳහායි සමචාරිය සමචාරියා කියන සමන කියනක විචාර කරනවා බික්කු කියන පදේ සමාලාට සංසාරේ බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ එතකොට පබ්බජිත කියලා කියන්නේ පැවිද්ද කියන එකත් නරක කෙලෙස් දුරු කරනවා කියන එක. ඒ අදහසින් ගත්තොත් නම් මේ කිසිම වියදමක් නැහැ අපේ ඒ ඒ වැඩපිළිවෙලට. කිසිම අහවල් දෙයක් නැහැයි කියලා කියන්න දෙයක්වත් නැහැ. අහවල් දේ අපිට අඩුයි කියලා කියන්න දෙයක්වත් නැහැ. හැබැයි රැස් කරන්න හරි එකතු කරන්න හරි කවුරුත් එක්ක හරි එකතු වෙන්න කියොත් නම් වෙලාවල්, තැන්, ක්‍රම එහෙම නැත්නම් මේ ගොඩාක් දේවල් ඕන කරනවා. ඉතින් ඒක නිසා මේ අපිට කරන්න තියෙන්නේ ඒ වගේ වැඩ කරන පිරිසක් එක්ක ලොකු සංජ වචනෙන් කියනවනම් වැඩ කරන පිරිසක් එක්ක ඉඳ ලැබුණත් ඇති කියලා කියනවා. නිකන් මේ පැත්තට වැඩ කරන පිරිසක් එක්ක ඉඳ ලැබුණත් ඇති අර විශාල අත්ලක් අත් උදව්වක් නැති වුණත් ඒකත් ලොකු දෙයක් කියලා තමයි සලකන්නේ. ඒ නිසා මම කැමති ඉතින් ඒ මගේ අදහස්ට ඉදිරිපත් කිරීමේ මේ මෙහෙන් හරි කමන්නේ මෙල්බර්න් වලින් හරි කමන්නේ තියෙනවනම් මේකට අදාළ ප්‍රශ්න ප්‍රකාශන එහෙම නැත්නම් කමටහන් සුද්ධ කිරලි මේ මතු කරගන්නයි කියලා මම කරුණාවෙන් ආරාධනා කරනවා. මොකද්ද මෙතන ඇහෙන සද්දයක් මේ ඩිස්කනෙක්ට් වෙන සද්දයක්. එක එක නෙවෙයි. ඩිස්කනෙක්ට් වෙන එක ඊට පස්සේ ටික වෙලකින් කට් වෙනවා. මොකද්ද ඔය කරප්ෂන් එකක් තියෙන්නේ. මෙල්බන් පැත්තට ඇහෙනවද ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ. කරන්න වෙන්නේ දැයි ඒක. මෙන්න දැනව එකපාරටම කිසි කරදරයක් නැහැ. නෑ අපි අපේ කාලේ පාවිච්චි කරමු ඒගොල්ලන් CD එකක් හදලා අරගෙන එකයි දැන් කරන්න තියෙන ඉල්ලීම. ඒක නැත්නම් අපි ඊගාව ගාතාවද. ඉතින් මටමයි කතා කරන්නේ. හරි අපිට මෙහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා අපි සාකච්ඡා කරනවා අහගන්න ඈ. මගේ ප්‍රශ්නේ මම මෙල්බන් වල දැන් උදෑසන ඒ 12 ගන්නලා එකමාරයි. සුබ දවසක් මගේ ප්‍රශ්නේ මම සෝතාපන්න වීම සම්බන්ධව ඊයාපු ප්‍රශ්නයට අදාළවමයි. සීලබ්බත පරාමාස කියන දේ මම අදාහගෙන හිටියේ අපේ වෙන වැරදි වැටහීම් නැතුව විතිකිච්ඡා කියන එක සැකයක් නැතුව පිළිම බුදුරජාණන් වහන්සේ කරේ ධර්මයේ කරේ විශ්වාසයේ. නමුත් සීලපද පරාමාස කියන එකේ මම මෑතදී එක පොතක කියව ඒක කියන්නේ තමුගේ සිත ඇතුලේ නෙන ධර්මය. කියන වාචනික ධර්මයක් නැතුව මුන් ඇතුලෙන්ම තමයි ඥාන සීල හැම දෙයක්ම කරන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ ගොඩක් වෙලාට ඒ දුර්වලකම තමයි අපේ තියෙන්නේ. දැන් අපි දානිය දුන්නත් මල් පූජා කරත් හැම දෙයක් කරත් අපි යමක් බලාපොරොත්තු වෙනවා. ඒක සිත ඇතුළෙන් යන ධර්මයක් සිත ඇතුළෙන් යන හැඟීමක් නෙවෙයි වගේ කියලා මට සැකයක් තියෙනවා. ඉතින් මම හිතනවා ඒ එහෙම බලනකොට සෝතාපන්න වීම බොහොම අමාරු කාර්යයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කාලේ එකවර 500 දෙනෙක් සෝතාපන්න වුණා දැන් මට අනේපෙට සිටුමාගේ දියණිය අවුරුදු 12 වගේ පොඩි කාලෙක වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන පැහැදිලි කිරීමක් මම ඇත්තටම අර ඒ ශීලබ්බත කියන වචනේ විග්‍රහය දුන්නේ ඉස්සර හිතාන හිටියේ සැකයක් කියලා පස්සේ හිතුණා මේ ඇතුළෙම තියෙන වංචනික ධර්ම වගේක් කියලා ඊටත් වැඩි අර්ථ තියෙනවා සීල වෘත කියලා කියන්නේ පංච තප පංච තප කියලා කියන්නේ හතර පැත්තෙන් ගිනි ගොඩක් ගහගෙන හතරක් ගහගෙන උඩ අවුව තියෙද්දි කෙලස් තවනවා පංච තප ක්‍රම එනතන් කවදාකවත් ඇඳුමක් අඳින්නේ කෙල අඳුම් පිළිබඳ ආශාව අතහැරලා කියලා. කැමරට හැන්දක් කෝපයක් පාවිච්චි කරන්නේ අත් පාවිච්චි කරන්නේ බිම දාගෙන බල්ලෙක් වගේ කන. බලු වෘත අජවෘත කියලා. ඉතින් ඒම ඒක තමයි සරුවචනාංශයේ අපි සරුවචන උනාට පස්සේ වැන්දට 6 අවුරුද්දක් දුක් කරක් යාගෙනකොට ওই ටික තමයි කරලා තියෙන්නේ. අවධානයේ Taman නිවන් දකින්න ওই ටික තමයි කරලා තියෙන්නේ. කරලා තියෙන ටික මේ පොතක කියන්න බැරි જાති කරලා තියෙනවා. අවුරුදු 6 ඇතුළත. හැබැයි ඊට පස්සේ ඒ කෙරුවට පස්සේ ඒක හොඳ නැහැ කියලා තේරුම් ගත්තා ඒක. හරි නැහැ කියලා. ඊට ඉස්සෙල්ලා සම්පූර්ණ කාමසුකල්ලි ගානකෝ හිටියා රම්මේසු රම්මේසුබ කියලා මාලිගා තුනක් තිබුණා යසෝදරාවේ හිටියා තව කොච්චර දෝ මේ අංගනාව හිටියා ඒ දෙක දැක්කට පස්සේ තමයි මැද මාත තෝරගත්තේ ඒ නිසා ඇතුළත තියෙන කෙලෙස් වශයෙන් අපිට දකින්න පුළුවන් බාහිර වශයෙන් අපි කයට දෙන මේ අපි අපි ගුරුවරු කියපු නිසා උත්කෘෂ්ටයි කියන නිසා කරන දැඩි වෘත ගන්නත් පුළුවන් ඒ දෙකෙන්ම නිවනක් බලාපොරොත්තු වෙන්නේ මෙතන ආත්ම සංකල්පෙට ඉඩ වැටෙනවා ඒ දෙකෙන්ම ආත්මේ වඩනවා. මේ තවන්න හදන්නේ ආත්මය. එතනින් ගියාම රැස් කරන දන්නේ ආත්මීය සංකල්පය කියලා. ඉතින් අපේ ඉස්ලා කිව්වාගේ පටන් ගන්නකොටම අනාත්මයි කියන එක පටන් ගන්න බෑ. ඊට පස්සේ අපි ආත්මය ගලවන්න වෙනවා. මොකද අනාත්මයි කියලා පටන් අරගත්තොත් ඒක මේ මොකද හොඳ උපමාවක් දෙනවා නැති දෙයක් අයින් කරන්න හදනවා වගේ කියලා. ඉස්සලා අපි තියෙන ආත්මය තියෙනවා කියන එක. මේක තියෙනවා මේක ඉස්සලා ඒක ප්‍රතිබිම්බය මතු කරගන්න ඕනේ. ඒ මතු කරන වෙලාවේදී සීලය අවශ්‍යයි. සීලේදී තමයි අපිට ප්‍රතිබිම්බයක් ඇති කරලා දෙන්නේ. දානයත් අවශ්‍යයි. දානෙදිත් අපිට ප්‍රතිබිම්බයක් ඇති කරලා දෙනවා. සමතේදිත් ඇති කරලා දෙනවා. ඒ කියන්නේ මට සමාධියක් තියෙනවා, මට සීලයක් තියෙනවා, මට දානයක් තියෙනවා, වෙන පින් තියෙනවා, මම පාරමිතා කුසල සහිතයි කියනවා. විපස්සනාදී විතරක් මේ එකකටවත් නෙවෙයි මම යන්නේ. මේව අවශ්‍ය කරන අඩුම කඩම ටිකක් විතරයි. මේ අවශ්‍ය කරන මේ පහසුකම් මේ පින් කියලා අපි කියන්නේ. වාග්ය සම්පatti විතරයි. නමුත් මෙව තියෙන කෙනෙකුට මිස මේ වැඩේ කරන්න බෑ. දැන් මෙව අයින් කරුවා මොකද වෙන්නේ කියලා බලන්න. මේවා නැතුව මට ඉන්න බැරිද? මෙව නැතුව ජීවත් වෙන මම එක්ක ඉන්නවද? කියලා වෙලා ඉස්සලා මේ ඇති කළ යුතු දේවල් ඇති කළා නැති කරන ඒවා කියන එක උපමාවකට දෙන්නේ සරුවචනහන්සේ මේ රත්තරන් බඩුවක් අවුව වතුරේ දානකොට ගින්නේ දානවා වතුරේ දානවා ගින්නේ දානවා වතුරේ දානවා එහෙම ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක ගැටුවේ නැත්නම් රත්තරන් පිරිසුදු වෙන්නේ ඒක කරන්නේ මේ මොකද රත්තරන් භාජනයේ පීරක දාලා අතුල්ලවුවොත් කුණුත් එක රත්තරනුත් කැපෙනවා. එතකොට අර කැටයක් නැති වෙනවා. එහෙම නැත්නම් මේක බොහොම සිමුදුයි මේක ගෙවුනොත් අප හොඳ නැහැ කියලා පුළුන් කෑනකින් පිය පිය හිටියද අර මේ කැටයන් ඇතුලේ තියෙන කුණු යන්නේ නැහැ. ඉතින් ඒ නිසා කරන්නේ පුච්චනවා. පුච්චලා කුණු තට්ටුවක් අයින් කරලා වතුර දාලා මදිනවා. ඊට පස්සේ ඊගා කුණු තට්ටුව ආය පුච්චනවා. දාන ඒ වගේ අපි මුල් ටිකේදී ඒක හොඳට පැහැදිලි විපස්සනා දෘෂ්ටි කෝණයෙන් බලනකොට දානයේදී සීලේදී සමාධියේදී තුනේදී ආත්ම වැඩෙනවා. ආත්ම කියන්නේ මමේ මමේ කැටි කරනවා. හැබැයි අර දානයේදී ඇති කරන මමේ හොරෙක්ට ඇති කරන මමේ විතර ඡණ්ඩ පරුස නැහැ. හොරෙකුටත් මමෙක් තමයි කැටි එක ඡණ්ඩයි පරුසයි. දානයේදී ඇති කරන්නේ අනුන්ගේ සැපකමතු වීම. සීලේදී බය දෙන කෙනා ලෝකේ නමක් ඇති කරගන්නවා. අඟුලිමාල හිට්ලර් බය දීලා. මේ අබය දීලා නමක් ඇති කරනවා. බය දීලා නම් ගති කරන තරම් විතර ලෝකෙට හානි කරන්නේ නැහැ, Tamanට හානි කරන්නේ නැහැ, මත්තට හානි කරන්නේ නැහැ, අබහෙදිලා හිනාදි කරන්නේ නැහැ. ඇතුළතම මායනේ තද වෙනවා. මාන්නේ ඇති වෙනවා. මම ආයනේ ආත්ම දෘෂ්ටිය. ඊටසේ සමාජයක් ඇති කරගත්තට පස්සේ නීවරණ වලට යට වෙච්චාට පස්සෙත් මනුෂ්‍යනේ කැපිපෙනීමේ ආසාවක් එනවා. රාගයෙන් කැපිපෙනිනවා, ද්වේෂයෙන් මොහේ. නීවරණ නැති වුණාට පස්සෙත් දැන් මේ ඔක්කොටම ධානය නැහැ මට විතරයි තියෙන්නේ කියලා වෙනම අංගින ගතියක් තියෙනවා. ඒක අර අර තරම් සමාජ පරිපීඩක නැහැ. නමුත් එකම හානිය සිදු කරනවා. එකම හානිය සිදු කරනවා. අපි මේ බලන දෘෂ්ටි කෝණය. එනිසා ඒව ඇති කරගෙන දිනූරට හැරපියා යන රජ කුසේ තමයි ළඟ තිබේ දාන තියෙන ගතිය අමතක කරලා දාන. දානේ දිනුන බව දාන දෙනවා. සිල් රකින්න බව අමතක කරලා දාන. අමතක කරන ගැන නිහිස කරනවා කියන එක නෙවෙයි. යාට විතරයි කරන්න පුළුවන් මේක. සමාධියක් තිබිට නොසලකා ගන්න නැත්නම් අපි සාපන්නේ. විපස්සනා වචනෙන් කියන්නේ සීලය මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි. සමාධිය මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි. කියලා මේ ඇති කරගත්ත ගුණධර්ම තනිච්ච දුක අතර දාලා බලනකොට ඒක ආපසට කැපිකර කැපිකර කැපීමේ යනවා. එතන සීල වෘත රකින්න කෙනාට එහෙම කරන්න හිතෙන්නේ නැහැ. සීලය අනිත්‍යයි කියලා හිතන්න හිතෙන්නේ නැහැ. සීලය සඳහා ඕන දෙයක් කරනකොට ගමන සීලවන්තකම නම් නිට්ටියව සුඛෝ සුභෝ ආත්මීය වශයෙන් අම්මට බැරි වුණා තාත්තට බැරි වුණා මට විතරයි කියලා තියාගන්න. නමුත් සරුවත්නාදී කියන හුතුවට සීලවන්ත වෙලා. උතර සීලවන්තද මේ සීලය මම නෙවෙයි. සීලෙම අවශ්‍ය කරන අඩුම කඩමක් විතරයි. මගේ නෙවෙයි. එතන මේ මම ඇති කරගත්තා නෙවෙයි පරිසරය මට ඉද දුන්නේ නැත්නම් මට සෙල්ලා ගින්න බෑ. කොහොමඩක්වත් බෑ. මොකද මම කාලයක් තුනලු ඇෆ්ගනිස්තානයේ ආබාධ නිසා මේ පාකිස්තානයේ හැම කෙනාම gadu කුඩා වදිනවලු. අදපු නැති එක හිලේ දානවලු. ජාතික ලකුණක් කරන්න ඉගෙන කුඩු ගැහුවේ නැහැ කියලා. ඔක්කොම කුඩු ගන්නනේ ඒ ජාතික ලක්ෂණය. දැන් අපි බුලත් දෙන කරනවා. කරනවා වගේ කෙරුවේ නැත්නම් හිර දානවා. ඉතින් ඒකට ඒක සිල් ලකින්න ගියා නම් ඇඟට අමාරුයි. ඒ නිසා මේ මනුස්සයා සිල් ලකින්න බෑ. අන්න ඒ වගේ මේ සමාජයෙන් තමයි අපිට මේ සීලය දෙන්නේ. සමාජ සම්පූර්ණ සමාජය තමයි. ඒකේ සමාජයත් රැකගෙන සීලෙත් රැකගෙන ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන්නේ සීල වෘතයක් වෙන්න බෑ ඒක. අපි සීල වෘත වශයෙන් පරාමාස කරන කෙනෙක් දැඩිව ගැනීමක්. දැඩිව ගැනීමක් කරන්නේ සීල අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා. සමාධිය තියෙනවා සීලය මතක කරගන්න. විපස්සනාට ගියාම සමාධියත් තමයි කරගන්න. අනේ ඒක තමයි ඔය මේ කග්ගවිශාන සූත්‍රයක හොඳට කැපී පෙන්නන්නේ දිනුවරට හැරපියා යන රජ කුසෙයි. තමන් යුද්ධ කළ යුතු වල රට දිනනවා. ඒක අතල්ලා කලයට. ඒක අතල්ලා පැවිදි වෙනවා. ඒකයි අමාරු. ඒ කියන්නේ පෙරදිලා කලේ යනවා කියන එක බංකොලොත් භාවයක් කරන්න දෙයක් නැති කරන. නමුත් දිනපු රට හැර යන කේ තමයි අමාරු දෙය. එතනදී සීල වෘත්‍යයක් අවශ්‍ය වෙනවා. පව්. මේ මිනිස්සුන්ට වෙලා තියෙන කල්පරි. මේ සීල වෘතයක් කිව්වට පස්සේ ඒක සර්වඥාන්තර ඉස්සලා හිතපු දෙයක් නෙවෙයි. මේ සීලේ තියෙන අඩු වුණොත් දුසීල වෙනවා, වැඩි වුණොත් දැඩි මතධාරී වෙනවා. අපි කියන්නේ සුචරිතවාදී වෙනවා. මේ දෙකේදිම ගමනක් නැහැ. මේ දෙක මැදට එනවා කියන්නේ ওই දෙක අත ගන්න තු කරන්න බෑ. අපි දරුවෙකුට කිව්වොත් මේක හරි පාරේ බරක් කරන්න තිබ්බ මේ කරන කවදාකවත් ඒකේ දරුවට ආටිෆිෂල් වෙන මේක අල්ලන්නේ. එයා කිරෙනවා. එයා දින් කරනකොට දැනගන්නවා ඕක කිරුවොත් මෙන්න ආදීනවා. මේක කිරුවොත් මෙන්න ආදීනවා. මැදි යන්න නම් ටිකක් ගා ගන්නවා. ඒ ගා ගන්නකොට ගා ගන්නකොට මේක තමයි හරි ක්‍රමය කියලා දරුවත් තමයි සිස්ටම්ලා කියනවා. මේකයි හරි ක්‍රමය. ඒ ගා ගන්න නැතුව යන්න ක්‍රමයක් අපිට නැහැ. ගාගෙන ගාගෙන ගියාට කමන්නේ මමත් ගියා අන්තිම වෙලාව තරවතනංශ අත හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට වෘතවල හිටියානේ ඒ වෘතවල හිටපු නිසා අතහැරපු දවසේ කිව්වා දැන් උඹලට මම මම කරපු එක්ස්පෙරිමන්ට් එක නිසා ඕගොල්ලන්ට කරදරයක් නැහැ. මම මේවා පෙන්ලා දීලා තියෙනවා. මාව අදහැව්වොත් ඒක නොකර ඉන්න පුළුවන්. ඒ වුණත් තාමත් කරනවා අපි. මේ සරුවචනන්සේ කරපු ටික තාමත් කරනවා නිකන් කිරීම for the sake of doing. කියන්නේ උත්කෘෂ්ඨ කියලා හිතාගෙන ඒ ටික කරනවා. ඒක පාඩුවක් නෑ. මොකද කර කර කර කර කවදාකවත් කෙලිම මෙහෙම එන්න බෑ. ඒක හරියට කියනවනම් අභ්‍යවකාශයට ගිය රොකට් එකක් කෙලින්ම ආය වායුගෝලයට එන්න බෑ. ඒක ඇතුල් වෙන්න ඕනේ අන්තක 6ක කෝණේ. ඇවිල්ලා කැරකි කැරකි තමයි පොළොවට කිට්ටු කරන්නේ. මෙහෙම આવුත් ගිනි ගන්න. සම්පූර්ණ ගුරුත්වාකර්ෂණ නැත්තනක ඉඳලා තද වායු දහරට වැටිච්ච ගමන් සම්පූර්ණ ගිනවා. සම්පූර්ණ හරහට ගියොත් පැන පැන පැන පැන යන අවකාශයට විසිකරන මිසක මේ වායුගෝලයට රින් ගන්න බෑ. රින් ගන්න වෙන්නේ අංශක 6ටම තමයි. ඒකම කෝණයයි තියෙන්නේ. ඒ කෝණයට බැස්සොත් එනවා නෙවෙයි නිකන් වටේ කැරක් කැරක ඉන්නේ. කැරක් කැරක ඉන්න ගමන් ටික ටික ටික ටික කැපි කැපි කැපි කැපි වායුගෝලයේ මෙහෙම එනකොට තියෙන ඝනත් එනෙමි කපන්නේ. බොහොම සුළු ඝනත්වයක්. ඉතින් අපි හිතනවා රොකට් එකේ අනේකයි අමාරු කියලා. අමාරුම දේ අප වෙන්නේ. අපර හිටපු තැනට ආපු දැන් දැන් අපි ගිහිගේ අතහැරිය කියන්නේ. ගිහිගේ අතහැරලා බොහොම බන බන කරලා නැවත නෑදෑයි ළඟට යනකොට වෙනදට වඩා පුදුම පරිසරයක් තියෙනවා. නැත්තම් ඉවරයි. මේ තීරමත් ඉවරයි නෑදෑයිත් ඉවරයි. මෙතන ෆුල් ටෙන්ෂන් එකක් නෙමෙයි මෙතන තියෙන අතන සම්පූර්ණ මේ වගේ ඒකෙදී තමයි අමාරු වෙන්නේ. එනිසා හොඳට සිල්වන්ත වෙන එක දුස්සීලයට දුස් කරයි. සිල්වන්ත වුණාට පස්සේ දුස්සීලයන් එක නොදැනෙන්න ඉන්න එක සිල්වන්තයට දුස් කරයි. එතකොට නම් දෝවන්නේ අමාරුයි. එතෙන්දී සාමාන්‍ය බුද්ධිය තියෙනවනේ මේ ඔක්කොලත් මිනිස්සුયો මම සංසාරේටි ඔතන තමයි හොඳකට හරි නරකට හරි මට දැන් හිතුණා සීලය හොඳයි කියලා. නමුත් සීල මට එහෙම හිතුණාට මේ සීල් දැන්ති අපි හිතමු දුස්සීල කියන කියලා. එයා මේ නුසුදුස්සෙක් නෙමෙයි. එයාට ඒ හැකියාව තියෙනවා. පින තියෙන ඕන වෙලාවක හැදෙන්න පුළුවන්. තාම හැදිලා නැහැ මට බනිනවා දැන්. ඒක ඒක මමත් ඔච්චර කල් කිව්වේ ඕකනේ. ඒක ඒ කරපු දෙයක්. එයාට දොස් කියන්න යන්නත් එපා. තමන්ට දෙස්ති ගන්න යන්නත් එපා. පුළුවන් නම් ඒ පුද්ගලයා හදාගෙන යනවා. ඒක හරි අමාරුයි. නැත්නම් ඒ බලපෑම ඇති නොවන විදියට බෆර් එකක් තියාගෙන හැබැයි Taman දිහාට එන්න තියෙන ඉඩ මකන්නත් නරකයි. ඒ ඉඩ දෙන්න ඉඩ තියාගන්නත් ඕනේ. ඒකට හයියෙන් ගහන්න හොඳ නැහැ. පොඩ්ඩක් හිතුව මේ වැඩක් තියෙනවා කියලා පොඩ්ඩක් ෂේප් කරලා යන්නේ. ඒ නිසා සීලබ්බුස පරමාස කියන එකේදී මේ ඒක වැටෙන්නේ චරණ ධර්ම වලට. ප්‍රඥා ධර්ම නෙවෙයි චරණ ධර්ම, ආචාර ධර්ම. ඒක නිකන් මේ කඩුවක් තියෙනකොට හැම වෙලාවෙම කෝපෝක දාලා තියෙනවා. හොඳට කැපෙන කඩුවක් නම් අතේ මෙතේ වදිනවනේ. හරි මේ වැන්නොත් එimhe මුවාස සවුතු නිසා හැම වෙලාවෙම කොඩු කොප්පුවේ දාලා තියාගෙන හැබැයි හොඳට ගාලා තියාගෙන ගත්ත ගමන් කපන්න පුළුවන්. ඒ නිතරම කොප්පුවක දාලා තියෙන නිසා සීලයක් රකින්නකොට හැම වෙලාවෙම තමන් දැනගන්න ඕනේ ලෝකේ කැමති නැහැ මේ වැඩේට. ඒක ලෝක මතේ ඉතුරු වෙන්න ඕනේ. නමුත් අපිට පුළුවන් ඒක දැනගෙන මේ කියන්නේ ෂේප් වෙලා ඉන්නේ කියන්නේ කාටවත් නොදැනින්න වැඩේ කරනවා කියන එක. ඒක තමයි තරුවත් යන සඳහන් කරන සිල් රකින්නම් එකතු වෙච්චාම ඒත් අතර ඕනේ විවේකයක් තියෙනවා. මොකද ඒ ඔක්කොමලා ඒ ඒකට පොරොන්දු වෙච්ච කට්ටියනේ. සිල් නැති කට්ටිය ළඟට ගියාම ඒගොල්ලන් අහගන්න ඕනේ දැන් මොකද්ද කෙරෙන්න ඕනේ. හිටගෙන ඉන්නද? ඉඳගෙන ඉන්නද? ඒ කියන දේ අහලා කරනවා. එතකොට ඒක ඒක ඒකට අපි එතන ගිය නිසානේ. ඒකෙදිත් මේ පව කරනවා කියන එක නෙවෙයි. ඒ එතනදි ෂේප් වෙනවා කියන එක ඒ නිසා ඇතුළත ධර්මිකුත් තමයි. නමුත් ඒක බාහිර ලෝකයට පරාවර්තනයක් තියෙනවා. ප්‍රති ප්‍රක්ෂේපණයක් තියෙනවා. ඒ ප්‍රක්ෂේපණය තමයි ලෝකයේ අවකරේ දක්වන ආකල්පය. ඒක කවදාකවත් අපිට අපි ශ්‍රීලංකාවේ අපිට ඒව ඕනේ නෑ. අපි ඔයගොල්ලෝ දුස්සීල ඕගොල්ලෝ තන අපිට එපායි එහෙම බෑ. අපි විලා මේ ගැන සැලකිල්ලක් තියෙනවනේ. මොකද අපි ආවේ ඔය නෙළුම් මලක් හදනකොට මඩ ගොහරු වෙන්නේ මතු වෙන්නේ. හැම කෙනෙක්ම මතු වෙන්නේ මඩ ගොහරේ. උඩට ආවට පස්සේ තමයි ඒක වතුරේ උඩට ආවට පස්සේ තමයි පිපීම සිද්ධ වෙන්නේ. එතකොට මඩ ගොඩට නිඳ කරන්න අයිතියක් නෑ. තාම ඕජා වෙන්නේ මඩ ගොඩේ. මේ දෙක සංසන්දනය කිරීමේදී සර්වඥතා ඥාණය පැහැදිලි කරලා දෙනවා. උන්වහන්සේ විතර පිවිතුරු පිරිසුදු මනසක් මිනිසෙකුට හිතා ගන්න බැරිලු. ඒ වුණාට ඕනම කෙලෙච්ච කෙනෙක් එක්ක ඉන්න පුළුවන්. ඒක තමයි මේ පරාසය. අපිට බෑ. අපිට ඒ සර්වඥාන්සේ විතර පිරිසුදු වෙන්නත් බෑ. කෙලෙසිච්ච කෙනෙක් ළඟට එනකොට අපිට gadu ගෑනවා අපිට මේ මේ අපිට කරප්පන් එනවා. ඒ කියන්නේ අපි සරුවච්ච නැහැ. කවදා හරි අපිට මේ දැනුමක් වෙනවනේ මේ ඉන්න සේරම මේ ලෝකේ තියෙන ප්‍රත්‍ය දේවල් මේ එකකටක ප්‍රතික්‍රියා නොකර ඉන්න බලන්න. එයා කරන දේ එයා විඳ ගනි. මයි ළඟට ආවේ මොකද්ද පෙර කරපු මොනවාරි කර්ම ශක්තියක් අනුව ඒකට මම කටයුතු කරනවා මිස ඒක එයාගේ අකුසල කර්මයක් මිනිහමට දීපු දඩයක් එහෙම හිතන්න ගත්තොත් අපිට ඒ අර හැඩ ගැහිීමේ ක්‍රමේ නෑ. එනිසා අපේ හිත තියෙන්න ඕන කියන වතුර වගේ. දාන භාජනයේ හැඩයට ගත්තා වතුර කියන්නේ මට මේ හැඩේ ඕනේ කියලා. ගන්න භාජනේ හැඩේ ගන්න. මේක තමයි විපස්සනා මනස අඳුනන්නේ ද්‍රවයකුත් නෙවෙයි මේ ඝණයකුත් නෙවෙයි විපස්සනා මනස වාතයකුත් නෙවෙයි ද්‍රවයක්. ඒක ගියාට පස්සේ ඒ හැඩේ ගත්තා ඉච්චරයි. ඒ වගේම පහත්ම තැන ඉන්නේ. වතුර වතුර දැම්මට පස්සේ පහත්ම තැන කියලා සම්පූර්ණ ඉස්තර වුණාට පස්සේ ඕනම දෙයකට ජීවය දෙන්නේ ජලය තමයි. ඕනම දෙයක් පිරිසුදු කරන ජලය තමයි. හැබැයි ජලය කවදාකවත් ඇසියුම් කරන්නේ මම මෙහෙමයි මම මෙහෙමයි. පුළුවන් තරම් පහත් යන්න ගිහිල්ලා හැම දිනාටම මේ සම මට්ටම පෙන්ලා දෙනවා. ලෙවල් පෙන්ලා දෙනවා. පහත්ම තැන ගියාට පස්සේ කිසි කෙනෙක් ජලයේ ගන්න තැනට ෆයිට් එකක් නෑ. ඒ කියන්නේ ඒක නිතරම ගෙන්දිරු. ජලයේ ගන්න තැන අපි උත්සාහ කරුවක් ගන්න අපිට කිසි කෙනෙක් ඇවිල්ලා මේ ඔතනින් අයින් ඕක මට දීපන්. දැන් අපි අම්මා ඉන්න කාලේ කිව්ව ඔබ ඕන තැන ගිහලා ඇත්ත කියන්න බිම ඉඳ ගන්න බය වෙන්න එපා. රජුරෝ යනකොට මෙතනින් ගියත් බිම ඉඳගෙන හිටකොට ඒක රජුරන්ට නිග්‍රහයක් වෙන්නේ නැහැ. ඒ වගේම අවසරයි දෙවන්නාංශ මෙහිමයි මම දන්නේ මේක ඇත්ත වෙච්ච සිද්ධිය කියලා කිව්වට රාජ්‍ය සභාව කිව්වත් ඒකේ දෝෂයක් නැහැ. ඒකම අපි ජලය වෙන්න උත්සාහ කරත් නැත්නම් අපි ප්‍රතික්‍රියා නොකරන කෙනෙක් බාට වෙන්න උත්සාහ කරත් කිසි කෙනෙක් අපිට ෆයිට් කරන්න දෙන්නේ මොකද නිතරම ගෙන්දෙනවා. සරුවචන සඳහන් කරලා තියෙනවා ලෝකේ ඉන්න මසුරන් අතර දානපතියට ෆයිට් එකක් නැහැ. ෆයිට් එකට එන්න කෙනෙක් නෑ ඔක්කොම හොරගම් කරන්නේ බලන්නේ. මෙයා බලන්නේ දෙන්නේ. ඒ වගේම බය දෙන ලෝකේ අබය දෙන්න පටන් ගත්තොත් මං කාටවත් මරන්නේ නෑ, හොරගම් කරන්නේ නෑ, කාමීත්‍යචාර කරන්නේ නෑ නිතර ජීතුනේ. නිසා හරි වියදම් අඩුයි, ඉහළ ඉහළ කුසල් හරි වියදම් අඩුයි. හැබැයි ඒක දරා ගන්න ඉතින් හොඳ මනසක්, හොඳ ඥානයක්, ඒ වගේම හොඳ ඇසුරක් තිබුණොත් විතරක් තේනවා එදත් අදත් නියම පාරේ යන්න ෆ්‍රික්ෂන් එකක් නෑ. නියම පාරේ යන්න ඝර්ෂණයක් නෑ. නමුත් අපි යන්න හදන මේ ඔක්කොම තල්ලගෙන යන්න හදන. නෑ. අයින්ස්ටයින් කිව්වා මේ වස්තුවක බර අඩුවෙන් අඩුවෙන් ආලෝකය හා සමාන වේගයකට යන්න පුළුවන්. වස්තුවට බරක් ආවොත් ස්කන්ධයක් ආවොත් ගමන බෑ. අපේ පත්‍රයේ වස්සල ගාලා තිබුණේ මේ පෞල් සංවිධානයේ වැඩි බර පවුලට බරපවුල ගමනට බාධායි. ඉතින් මොකද්ද කියලා ස්ටිකර් එකක් දාලා දෙනවා. පවුල බර වැඩි නම් බස් එකේ සීට් එකක් හරි ගන්නවා. බර පොඩි උත්සාහගෙන යන පවුලක් ඇඳලා තියෙනවා. පවුල් සංවිධානය කරගත්තොත් ගමනට ලේසි. නිසා කෙලස් බර හෝ නැත්නම් මේ දින අනිකු සම්බන්ධතාව හෝ හලන පැත්තට පටන් අරගත්තට පස්සේ ඒක නිකන් විනෝදාංශයක් වශයෙන් කරන්න තියෙන දැඩි පුත ගන්නවා. ඒකට සීලබ්බත පරාමාස කියන එක අපිට තේරෙනවා මේ මේ අපි අල්ලගෙනයි කෑ ගහන්නේ. මේක අල්ලගෙන ඒක ඒක අපි අල්ලගෙන ඉනවා කියලා කෑගෙන බලනොත් ඒක අපි අල්ලගන්නේ අපි ඒක අල්ලගෙන තියෙන්නේ එතකොට අපි මේ කන්දත් එක්කම යන්න හදන්නේ. අපි නෑ දෑයොත් අන ගන්න જાතියත් නැගිට්ටවගෙන නිවන් දකින්න හදන. ඒකේ තිබෙන වැඩක් නෙවෙයි. ඒක වෙනවා. මේක සයිලන්ස් සර්මන් එකක් විදිහට අපි ගමන යනකොට මොකද්ද ভাইබ්‍රේෂන් එකක් යනවා. නමුත් ඒක මුල් කරන්න නරකයි. අපි තේරුම් ගන්න ඕන සීලපත පරමාස වෙනකොට වෙන්නේ ඒ තමන්ගේ වගකීම් බාරේ පුංචි ටික තේරුම් අරගෙන ඒකත් හැලීම වෙන්නේ. ගෙවා දැමීම සිද්ධ වෙන ඉදිරියට යනකොට යනකොට වේග වැඩි වෙනවා. පාරේ තියෙන වංක ගතිය අඩු වෙලා ඉතින් අර මේ ෆ්‍රික්ෂන්ලස් තැනකට අජට අවකාශයට ගියා වගේ මේ මේ ඝර්ෂණ අඩුව යන්න පටන් ගන්නවා. ඒකෙන්ම තමයි අතර දැනගන්න පුළුවන් වෙන්නේ අපේ පාර හරිද වැරදිද කියලා. දැන් සීලබ්බත වරාමස හරි මුළු ප්‍රමාණයක් වෙනවා. ඉස්සර අපි කොච්චර දැඩිවද මේව අරගත්තේ නමුත් මේ දැඩිව නෙවෙයි ඕන කරලා තියෙන ප්‍රෝජනය සලකන්න. මේක කිරීමේ මට හම්බෙන විමුක්තිය මොකක්ද? විමුක්තිය හම්බෙනවනේ තමයි ඉස්සලම දැනගන්නේ. ඒක උදාහරණ මේ කෙරුවොත් හරි. මේ කෙරුවොත් නෑ කියලා. දැන් සීල වෘත කියන කාටවත් කවුරුත් වෙනුවෙන් කියන්න බෑ. සමහරව අපේ මේ ශාසනයෙම සමහරව දුතාංග රකින්න මට්ටමට යනවා. සමහරව උපසම්පදා වෙනවා. සමහරව සාමනීර වෙනවා. සමහරව දස සීල් අට සීල් ඉන්නවා. ඒක පංචිල් කරන කෙනාට නිවන් දකින්න පුළුවන්. දුතංගරක් අය කියලා නිවනට යනවාමයි කියලා සාධකයක් නැහැ. ඒ තම තමන්ගේ තියෙන කෙලස්වල ස්වභාවය හැටියට ඒව කපන ක්‍රම තියෙනවා. නමුත් මේ මහදිසයිඩෝ මේ මුල් පොතේ පැහැදිලිවම ලියනවා කිසිම තැනක කිසිම වෙලාවක සරුවචන් ආංශේ මේ සීලෙ මෙච්චර කල් රැක්කොත් විතරයි සමාධි වඩන්න කියලා කන්ඩිෂන් දාලා නැහැ. කිසිම තැනක දාලා නැහැ. මොකද ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දැකලා සීල අධිෂ්ඨාන කරපුවත් නිවන් දැකලා තියෙනවා. ඒ නිසා ඒක තියෙන්නේ ෆන්ක්ෂනල් වැලියු එක. කියන්නේ ප්‍රායෝගික වටිනාකම තේරුම් ගන්නවා කියන එක යෙදිලාමයි කරන්න තියෙන්නේ. ඊට වැඩිය අපේ අපේ තියෙන පරිසරේ අපේ තියෙන සංස්කෘතිය අනුව අපි අසුරු කරන්නන් අතරේම අපි තෝරගන්නවා. මිසක් ඇමරිකාවට අපිට ගිහිල්ලා මේක කරන්න ඕනේ කියලා ඒ පරිසරෙ අපිට කියන්න බෑ. ඊපස්සේ Taman ගියොත් නම් ඕන Taman තේරෙන්නේ මෙහෙමයි කරන්නේ. ඒ නිසා ඉතින් ඔය අපි සාකච්ඡා කරා නමුත් Taman නිවන් දකින්නකන් සෝවාන් වෙනකන් ඔය ප්‍රශ්නේ අහනවා. මම හිතුවා අද ඔක්කොම ඉන්න නිසා බේරන්න බැරි තරම් ප්‍රශ්න තියෙනවා. ආමෙන් අවසරයි. මම මේ වචන කුප්පි වැඩිම decision සමානෙම දැන් අපි අපේ දැන් අපේ පුත්‍රයන් වශයෙන් අපේ තියෙන අපේ අදහස් අරමුණු පහළවන්නේ අපේ නිත්‍ය සංඥාව මේ විඥානයේ රඳවගෙන සිටින නිසා ඉතින් අපේ නිත්‍ය සංඥා අනිත්‍ය සංඥා අරමුණු භාවන තමයි ඇති වෙනවා. රුක්තියකින් මම දකිනකොට මේ විඥාණයට දෝද ස්වාමීන් රහත් භාවයට පත් වුණාම රහත් භාවයට පත් වෙන්න නම් මම දකින නම් මේ නිත්‍ය සංඥාව විපස්සනාවෙන් අනිත්‍ය සංඥාවට හරව ගන්න ගමන් රහත් භාවයට පත් වුණ ඉලේකට නිත්‍ය හෝ අනිත්‍ය සංඥා දෙකම දැනෙන විදියක් නැහැ නේද ස්වාමීන් වහන්සේ අනිත්‍ය සංඥාවත් ඒකත් සංකල්ප මත ගොඩනැගෙන ක්‍රියා මේ හේතුඵල ධර්මයක් නිසා නිට්ටි හෝ අනිත්‍ය සංඥාවක් දුරු වෙන තරමට තමන්ගේ සිතේ මත්තම ගෙනියා යුතුයි නේද නේද ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ තියෙනවා. ඇත්තටම ඒකට මේ සංඥාව අපි අනිත්‍යයි නිට්ටයයි කියන බලද කරගනිමුකෝ. අපි දන්නවා දැනට පෘථජනයා නිට්ටයයි කියන සංඥාව ඉන්නවා. යෝගාවචරය අනිත්‍ය සංඥාවට නමුත් සංඥා මට්ටමින් කිසි වැඩක් වෙන්නේ නැහැ. සංඥා මට්ටම චිත්ත මට්ටමට දියුණු වෙන්න ඕනේ ඒ වැඩේ ක්‍රියාවට නම් වෙන්නේ. ඒක දික්ටි මට්ටමට ගියාට පස්සේ තමයි ඒ බුද්ධයට ඒක සාක්ෂාත් කරන්නේ වෙන්නේ. සංඥාව තමයි ඉස්සල්ලාම අපි මේ අඳුනලා දෙන බොහොම වොලටයිල් සිටුේෂන් එක. සංඥා උගාකල් ඇසුරු කිරීමෙන් තමයි චිත්ත මට්ටමට වැටෙන්නේ. චිත්ත මට්ටමින් ගිහිලා ඒක ඇටුවම් බැසතර පස්සේ පළපදියම් වීම තමයි දික්ටි මට්ටම කියන්නේ. එතන අපි සංඥා නීත්‍ය සංඥාවේ ඉන්න කෙනා හොඳයි. නිත්‍ය චිත්තයේ ඉන්න එක නයි ඊට වැඩිය අමාරු කාර්යය. ඒක බේරගන්න අමාරුයි. නිත්‍ය දිට්ඨියට වැටුණා නම් බුදුහාමුදුරන්ට බේරන්න බෑ. නිසා නිත්‍ය දිට්ඨියට වැඩිය නිත්‍ය චිත්තේ හොඳයි. වැඩ කරගන්න පුළුවන්. තාටියක් පිළියම් කරන්න පුළුවන්. නිත්‍ය සංඥාව ඊට වැඩිය හොඳයි. නිත්‍ය සංඥා කියන්නේ තාම ස්ථිර සාරයක් නෙක ආවට ගියාට නිත්‍යයි කියලා කිව්වට එච්චර සරට අරගන්නේ නැහැ. අනිත්‍ය සංඥාවත් ඒ වගේ. අනිත්‍ය සංඥාව තමයි අපි දැන් මේ මුළු ලෝකෙම නිට්ටියව තියේදී අපිට අයිඩෙන්ටි කාඩ් එකක් තියෙනවා අපිට උපන් සාතිකයක් තියෙනවා ප්‍රොෆෙෂන් එකක් තියෙනවා නමක් තියෙනවා જાතියක් ආවා තේරම නිත්‍ය සංඥාවන්නේ ඒව නිත්‍ය නෑ මේව අනිත්‍ය ඇති කියලා අපිට ලාවට හිතෙන්න ගන්න ඒක සංඥා මට්ටම ඊට පස්සේ අපි වෙන සංඥා තියෙන කට්ටිය ඇසුරු කරනකොට ඒගොල්ලෝ කියනවා එහෙම තමයි බුදුහාමුදුරුවෝ අනිත්‍ය සංඥාව වඩන්න කියලා තියෙනවා ඕවා තිබ්බට මේ සමාජ පැවැත්මට ඕවා තියෙන්නේ දේශපාලන වශයෙන් තියෙන ආර්ථික වශයෙන් මේ වැඩේට තිබුණාට ප්‍රශ්නයක් නෑ ඒක අනිත්‍යයි කියන හැඟීම තියාගන්නකො කියලා පොඩ්ඩක් අරකට නිකන් ඉන්ෆියුස් කරනවා අනිත්‍ය සංඥාව මෙයා ඊට පස්සේ මේ හිතට ගන්නවා මේක එහෙම වෙනවාද ඔය කිව්වත් මේක ඔය මේ මේ සුචරිතවාදීන් අනිත්‍යයි නිට්ටයයි කියවට නිට්ටියමද නැත්නම් මේ ලෝකයාගෙන විදිහට අනිත්‍යද නැත්නම් නිට්ටියද කියලා හොඳට මේක ඩිඩක්ටිව් නොලෙජ් එකට දාන්න අපි කියන තර්ක ඥාණයට අන්ව ඥාණයට දැම්මම ඊපස්සේ මෙයාට තියෙනවා භෞතික විද්‍යාවදී ගියේ ගියත් අනිත්‍යයි මේක පිච්චන නේ නැචන මේක මොකක් හරි ඔය එක ඒක නෙමෙයි හැබැයි මේ අතනින් කියන්නේ පහලා තියන්නේ. මේ දිට්ටි මට්ටමට ආවට පස්සේ තමයි මේක නෙමෙයි අපි අර ෆෝන් එක තොලෙදී තියෙනවා. ඈ මොකක් හරි අතනින් ගියා මේ මේ මේ කනෙක්ෂන් කනෙක්ෂන් එක පිටුනා. මේ චිත්ත මට්ටමට එනවයි කියලා කියන්නේ තර්ක කරලා බලනවා මේක ඇත්තට නිට්ටියද අනිත්‍යද. ඉතින් භෞතික විද්‍යාව බැලුවත් පේන්න පටන් ගන්නවා ඉලෙක්ට්‍රෝනයක්වත් ප්‍රෝටෝනයක්වත් එක තැනක නැහැ. නලියනවා තමයි වැඩේ. ගඟක් බලුවත් නැහැ. තිර දිහා බලුවත් නැහැ. ඒ නිසා අනිත්‍ය භාවයක් නිට්ටය භාවයේ යටපළද තියෙන බවත් පේනවා. ඉතින් ඊට පස්සේ මේ මනුස්සගේ හිත දෙකට දෙතාවර වෙනවා. ඊට පස්සේ මේක කර බලන්න හිතෙනවා. ඉතින් කරුණාට ආනාපාන හිත දානකොට ආනාපානයේ ආස්වාසේ ආස්වාස වශයෙන් ඔන්න හැපි එකන පිටුවේ තියා ඒ ලකුණක් අල්ලගන්න. ලකුණක් අල්ලලා එතන හුස්ම පිට වේගෙන යනකොට හරි ආස්වාසේ දකින්න තනක වදින්නේ බෑ. නමුත් මේක වදින මැද හරිය විතරයි දැනෙන්නේ මුල දැනෙන්නේ නැහැ අග දැනෙන්නේ නැහැ ප්‍රසවාස කරන එතනමයි මුත් ඉහළට යන වාත ධාරාවකින් පිටිමැදිනකොට ගැටුමක් තියෙනවා පිළිමැදීමක් තියෙනවා නමුත් වෙන හොල්මනක් තියෙනවා බලන්න බලන්න බලන්න බලන්න යනකොට හුස්ම නතර වෙන්න නතර වෙන්න වදින ගාන ලාවට නොවදින ගාන වැඩි අඩු වෙන අඩු වෙන යනකොට ආනබන වල පිම්බි මැහිදුනොත් මේක නිට්ටියව ගොරෝසුර පටන් ගන්නතර එකක් දියා බොහෝ වෙලා බලනකොට ආකාර පේන්න පටන් ගන්නවා. ඒකේ පැටර්න්ස් එනවා පේන්න තියෙන එකෙන් දෙන්න දෙන්න දෙන්න වෙනස් වෙවි වෙනස් වෙලී යන ගතිය. වෙනස් වෙන ගතිය අන වෙනස්ව පවතිනවා. අනිත්‍ය භාවයේ නිට්ටය වශයෙන්ම පවතිනවා. තේරෙනවද? භවවල පවර්තන මේක අනිත්‍ය භව නම් නිට්ටයයි. ඉතල හිතේ නිට්ටය භව අනිත්‍යයි කියලා. දැන් බලනකොට අනිත්‍ය බව නිට්ටය කියලා තේරෙන පටන් ගන්නකොට එයා දාලා බලනවා හැම කෙනාටම දාලා දාලා බලනකොට ඇත්ත තමයි බැලුව බැලමට තියෙනකොට මේක gediya තිබුණාට පොඩ්ඩක් දෙකට වෙන් කරලා බලනකොට එතකොට එයා චිත්ත මට්ටමේ ඉන්නේ අනිත්‍ය බව චිත්ත මට්ටමේ ඉන්නේ ඊට පස්සේ එයා ඇති කර ගන්නවා එහෙමනම් මම සියල්ල අනිත්‍යයි කියන සංඥාවෙන් දැන් බලන්න ඕනේ කියලා 95%ක්ම දානවා null hypothesis එක අන්තිකේ බලපස්සේ ඊට දෙක වැඩ කරනවා ගහන ගහන වැඩ කරන්න පටන් ගන්නවා කිසිම දෙයක් වැඩ කරනකොට ස්ථිරතාවව නැහැ. මම මොකද කරන්නේ මේකද? හා හොඳයි. ආයෙක කෙරුවා. හැබැයි මේකෙන් අහවල් ප්‍රතිඵල එනකම් මම උඹ ප්‍රතිපදාව විවස්ථාව තියයි අපිට කියන්න බෑ. එදාට ඒක බලමු. ඒක කියන්නේ කොහොමද තරමේ සුරන් දිනවනේ. හොඳයි බබාට මේක නෙවෙයි ඒක ගන්න. ඔක්කොම මෙහෙම කරගෙන යනකොට වැඩ කරන ප්‍රමාණය වැඩි වෙනකොට තියෙනවා. එතකොට දෘෂ්ටි මට්ටමට යනවා. ඇත්ත කියන්නේ දෘෂ්ටි නැති මට්ටම. දෘෂ්ටි පිරිසිදු වීම වෙනකොට ඒ පුද්ගලයා ආදීන හතනහද කියලා කියමුකෝ. එයාට නිත්‍ය සංඥාව කට්ටිය ඉන්න කට්ටිය කිව්වොත් නිත්‍යයිද ඔයගොල්ලෝ කියන්නේ ඔව් ඔව් ඔව් නිත්‍යයි තමයි. එයාත් කට්ටිය ඉන්න නිත්‍යයි කියලා නිකන් ඉන්න මොකද ඔයගොල්ලන්ට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. අනිත්‍ය කට්ටියට කියන්නේ ඔයගොල්ලෝ අනිත්‍ය කියන කට්ටියද? අහහ අනිත්‍යයි. මට ඕකත් එපා මේකත් එපා. කිසිම කෙනෙක් එක්ක මට කනතුණක් නැහැ. මේවා සංඥා. මේවා චිත්ත. මේවා දෘෂ්ටි. ඒ පුද්ගලගේ ස්ථිර වෙනස වෙලා කිසියම් දැනක ලකුණක් ඉතුරු කරන්නේ නැහැ. සයින්ස් කියන්නේ නිකන් හුලඟක් ගියා වගේ යනවා. අපි තමයි එල්ලන්න හදන්නේ මෙයා කොහොම හැදිරෙද කියලා අපේ තාම පුතත්ජන්න ගතිය තියෙනකන් රහතන් වහන්සේ රාමු කරන්න හදනවා. රාමු කළා තියාගෙන හදනවා. රහතන් වහන්සේ කියන්නේ රාමු කරන්න බැරි කෙනෙක්. කවදාරි අපිත් එතෙන් ගියා නම් අපිත් ඔය අනුන්ගේ කුණු කන්දල් වල ගන්ධපා බිස්නස් අයින් කරලා ගොනායි කරත්තේ විකුණලා පර්ණ කන්තරාවක බිස්නස් අතාරිනවා. අදාළව ඒ එන දේට අපි පුංචි කාලේ හිටියේ යටට ඇඳ තුඩට නෑ උඩට ඇඳ තරමැති කාලේ මොන ජොලිය හිත අපිට නිත්‍ය සංචාවකුත් නැහැ නිත්‍ය චිත්තක් නැහැ මොකුත් නැහැ එදා විතර ලස්සන ජීවිතය කවදාකවත් නැහැ ඒ නිසා හොඳ වෙල බලත හැකි රහතන් වහන්සේගේ චරිත බලන්න නම් පිස්සෙක් දිහා බලන්නේ නැත්නම් පුංචි දරුවෙක් දිහා බලන්නේ කිසි කෙනෙකුට වග වෙන්නේ නැහැ හැබැයි අපි සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය විශ්සක් දක්වද්ද දෙසරක් බලනවා මොකද විදින පිස්සු කෙලින්න නැති නිසා කිසි කෙනෙකුට වග වෙන්නේ නැහැ අලි බලලයි බලි බලලයි විශ්ව බලලයි පොඩියුම් බලලයි කවදාකවත් එපා වෙන්නේ මොකද කොයි දේ මොනව කරයිද කියලා unpredictable හැම වෙලාවෙම fresh අපිට පේන්නේ ළමා ගතිය එක බොළඳයි පිස්සා කියන්නේ වයර් මාරු වෙලා පිස්සෙක් බලුවොත් අපිට වයර් මාරු වෙලා මේ මේ මොකද්ද ජීවිතයක් ගත කරන යනවා ඉච්චිරයි නිත්‍ය සුඛ සංඥාවක් තියාගෙන පිස්සෙකුට ඒක පේන්නේ නැහැ බුදුජානක පැත්ත බලුවොත් අපි උම්මත් කරනවා නිසා අපිට අමාරුයි කියන්නේ මේ ප්‍රශ්නේ ගැන අනිවාර්යයෙන්ම ඇති වෙන්නේ නිත්‍ය සංඥාවේ නිත්‍ය දිට්ඨිය නිත්‍ය සුඛේ ඉන්න කෙනා මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. රහතන් වහන්සේලාත් නෑ අපිට තමයි ප්‍රශ්නේ. අපි දැන් මේක දෙකට දෙතාවරනේ. අර 100ට ගාණක් නිත්‍යයි. 100ට ගාණක් අනිත්‍ය. ඕකේ ඉන්නකොට අපි ඇතුලේ රණ්ඩුවක් ඇති වෙන්න පටන් අර ගන්නවා. මේ නිත්‍යයි කියන පක්ෂේ වෙලාවක දෙන්නවා. අනිත්‍යයි කියන පක්ෂේ වෙලාවක දෙනකොහම ඉතින් අපි මේක සාකච්ඡා මාර්ගයෙන් සූත්‍ර කියවීමෙන් භාවනා කිරීමෙන් කරගෙන යනකොට එන්නේ එන්නේ එන්නේ අනිත්‍ය සංඥාව අනිත්‍ය චිත්තයක් බවට ඊට පස්සේ අනිත්‍ය දෘෂ්ටි කියලා කියන දෘෂ්ටියක් නැති බවට එන්නේ එන්නේ ගියාම අපි සදාචාර නැති වග වෙන්නේ නැති කෙනෙක් නෙවෙයි. appropriate technology එක දාන්න. යම් තැනක කළ යුතු අවස්ථාලෝචක කළ යුතු මොකද්ද? ඒක වහාම යන මොකද අරගෙන යන දෙයක් නෑනේ. එතෙන් යනකොට මති මතාන්තර නෑ ගියා. ඒ වැඩේ කරා. ඊගාරණිතිකරණට ඒකට ගියා වතුර නිකන් හැඩේ වාජනේ හැඩේ වෙනස් කරනවා වගේ. ඊට ගත්තාම මේ තිරිසන් සාදයකට උපමා කරනවා. පොඩි දරුවෙක් තමයි මට නිතරම මතක් වෙන්නේ. ඒ දරුවගේ නෑ මේ ඇසියුම් කරන ගතියක් මේ මම මේ අම්මා ඒ මොකක්වත් නෑ. බලහන් ඉඳලා ඉවරයක් කරන්න බෑ. ඕන තරමක් බලහින්න පුළුවන් මොකද කිසි කෙනෙකුට වග වෙන්නේ නෑ. ඒ ඇස් දෙකවත් නෑ කියනවනේ එකට එල්ල වෙලා පොඩි දරුවගේ ඇස් දෙක පා වෙනවලු. ගාක් කල් යනලු ඇස් දෙක මේකවර මෙහෙම වැඩ කරන්න යන්නේ ඒ නිසා මේ පිස්සගේ පොඩි දරුවගේ රහතන් වහන්සේගේ ඇස් දෙක ඇස් දෙකෙන් මේ ගන්න බැරිලු ફોකස් වෙලා නැද්ද කියලා කරන්න බෑ. ફોකස් දෙන්නේ නැතිලු. රහතනාංශෙත් මෙහෙම බැලුවට see through. එනිසා මේ මේක තියා බැලුවට මේක නෙවෙයි පේන්නේ. පිස්සගෙත් නැහැ පිස්සව වටපිට බල බල ඉන්නේ කිසිම දැනකට එල්ල කරන්න බෑ. පොඩි දරුවගෙත් එල්ල කරන්න බෑ. අපිට දැන් තියෙන එල්ල කිරීමනේ අපි දැන් ඥානය කියලා ගන්න තියෙන්නේ. හරියටම ફોකස් කෙරුවා නම් හරියට මතක තිබ්බා නම් හරියට ඒක නැවත කියන්න පුළුවන් ඥානය කියලා අපි අරගෙන තියෙන්නේ. ඉතින් අපි ඔය ගලවන්න පුළුවන්ද කියලා බලන්න මොකට කාටවත් ගලවන්න පුළුවන්ද කියලා හිතන්න. අපිට වැරදි ඥාන නැති වෙච්ච ගමන් අපි කියන්නේ වැරදුනා, පෙරදුනා, කලාන්ත වුණා, දී නැති වුණා. ඉතින් තොවිල් නටනවා කවුන්සලින් යනවා කමටහන් සුද්ධ කරනවා নানা ප්‍රදේවල් කරනවා ඒකල ප්‍රශ්නත් අහනවා නිත්‍ය සංඥාණය කරන්නේ කොහොමද අනිත්‍ය සංඥාව නැති කරන්නේ කොහොමද කියලා. ආචාර්ය ස්වාමීන් වහන්සේ මට ගැටලුවක් තිබුණා ඒ ප්‍රශ්නේ. මම ආචාර්ය පුන්නජී කියන නායක හඳුනන්නේ බණ ඇහුවා මෙතනදී ඒ ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ දැන් රහත් භාවයටපත් වුණ අපේ සිත ආකාර තුනකට ක්‍රියා ක්‍රියාත්මක වෙනවා කියලා කියන විඥානය මානව සහ චිත්තා කියන්නේ. දැන් චිත්තා කියන්නේ අපි ඉමෝෂන්ස් වලට යමක් දක්වපුවාම චිත්ත tattwe. චිත්ත tattwe. මානව කියන්නේ බුද්ධිමය tattwe ප්‍රඥා වගේ අපි ඒකේ රෂනල් තින්කින් වල. ඒකවල රහතන් භාවයටපත් වුණාම අපි හැම වෙලෙම චිත්ත අපිට හැඟීම තියෙනවා දැන් අපිට යාමක් දැකපුවාම ඇහැට කඳුළු වෙනවා හරි යමක් ඒ හැඟීම තියෙනවා නමුත් හැම වෙලෙම රහතන් වහන්සේ කෙනෙකුට හැකියාවක් තියෙන එක මනපාත් කරලා බුද්ධි මට්ටමේ මනෝ මට්ටමින් මේක පාලනය කරගන්න කියලා නමුත් බයොලොජිකල් හැම වෙලෙම තියෙන මේ හැඟීමන් ආශාවන් ඇති වෙනවා නමුත් ඒක හැම වෙලෙම පාලනය කරගන්න ඒක ලක්ෂණ විදිහට ඒක පෙන්වලා තියෙනවා නැවත මම කියන්නම් ඒක මම හිතන්නේ ඒ ශාංශ පදනම් කරපු මේ සූත්‍ර කොටසක් තියෙනවා ආර්යත් මේ ප්‍රාතිහාර්යයක් තියෙනවා. ආහත්‍යිතක ප්‍රාතිහාර්යයක් තියෙනවා. ඒකට කියන්නේ මට මතක් ඒ වචනේ මේ ආශාව ආචාර්යයක් ප්‍රාතිහාර්යයක් ඕනෙම අසුපදේක සුභේ දකින්න පුළුවන්. ඕනෙම අසුපදේක මධ්‍යස්ථ දකින්න පුළුවන්. අසුභේ අසුභේ දකින්න පුළුවන්. ඕනෙම සුභදේක අසුභේ දකින්න පුළුවන්. සුභේ සුභේ වශයෙන් දකින්න පුළුවන්. සුභේ මධ්‍යස්ථ වෙන්න පුළුවන්. අතනරගේ හිතට ඒ තුන අරමුණත් එක බැඳිලා නැහැ. අපේ හිත අරමුණත් එක බැඳිලානේ. තරුණ කාන්තාවට තරුණ පුරුෂයෙක් දැක්කොත් රාගෙ මිසක වෙන ඉන්න දෙයක් නැහැ. ඒකේ අසුබයක් දකින්න ඒක විකෘති. මධ්‍යස්ථව බලන්නත් බෑ. මොකද ඒක දාලා කරබනින්නත් බෑ. අනිවාර්යයෙන්ම ඒක බැඳිලා නිසා අපි රූපෙට බැඳිලා තියෙනවා. අපි බාහිර වස්තුව රිමෝට් කන්ට්‍රෝල් එකකින් අපිව ටක් ගාලා ස්විච් එක දැම්මට පස්සේ අපිට ඒ ඉමෝෂන් එක එනවා අපි බැඳිලා. ඒ නිසා අපි වාල්. අපි අපි 16යි. අපි බැල. අපි රූප වලට බැඳී තියෙනවා. රහතන් වහන්සේටත් එයා ගෙන ආපු අම්මගෙන් තාත්තගෙන් ආපු ලේ නිසා මේක සුබ දර්ශනයක් බව දන්නවා. උන්වහන්සේ දන්නේ මේ සුබ දර්ශනයේ තිද්දේ කොට අහර බදලා යහපැත්ත බලපු ගමන් ওই හැමේ දිවිය පොඩ්ඩක් බිඳලා බැඳපු ගමන් ඉවරයි. දුස්තමත් දන්නවනේ කපනකොට මොකද්ද තියෙන්නේ කියලා අසුවේ. ඒ පොඩ්ඩක් ওই හැමේ දිවිය විතරයි උතන තියෙන්නේ. මේ අයපඩු පඤ්ඤාරාම ආමතු නිතරම කියනවලු යුනිවර්සිටි එකේ කෙල්ලන්ට බණ කියනකොට මේ ඉස්සරහින් එක නෑම්බියක් කන පිට හැරෙව්වොත් එමේ බල්ලෝ එලවන්න වෙයි බල්ලෝ ගෙනත් යන්න වෙන්නේ කියනවලු මේ මේ කණ්ඩ එන බල්ලෝ එලවන්න. බෝටුවක් තියන්නේ මිනිහෙක් යන්න වෙයි කියනවා. ඔය කන හොඳ පිට දාලා තියෙනකොට තමයි ඔය ලස්සන. කන පිට දැම්මත් ඉවරයි. ඒක රහතන් ආතර ඕන වෙලාවක ඒක නැති කරන්න බෑ. ඒ වගේ මේවා ධාතු වශයෙන් බලනකොට කොයි එකක්වත් දෙයක් නැහැ. සුබ දර්ශනයක් කරන බුදුහාමුදුරුවෝ දැක්කා. බුදුහාමුදුරුවෝ දැක්කපුවා ඉතින් ආයෙත් අපිට දැන් දැකබුණ තියෙනද මම දන්නේ බුදුම සිරියාවක් නෙදී. උන්වහන්සේට තේරෙන්නේ නැහැ මේ බුදුහාමුදුර දැක්කත් දේවදත්ත දැක්කත් ඉතින් ආයේ මොකද්ද කියන්නේ. රුවේ කසුබයක් දකින්නෙත් නැහැ ධාතු වශයෙන් දකින්න පුළුවන් රත්තරන් දැක්කත් අසුචි දැක්කත් ඒක. ඒ විකූර්ණණය පාවා දෙන්නේ නැහැ. ඇත්තටම තියෙන්නේ අපි වස්තුවට බැඳිලා වස්තුව මතින් ඇති කරන ආකල්පයට අපි ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන නිසා අපි තුنين එකයි දකින්නේ. තුنين එකට අපි හරියටම හය හાર્ඩ් වයර් සර්කිට් එකක් දුවන්නේ. අරකේ ෆුල් තුනම ඕපන් නිසා කැපැසිටි එක වැඩි වෙලා තියෙනවා. අපිත් තියෙනවා. අපිත් අපේ සංඥාවයි අපෙන් ගෙන මේ සංස්කෘතියයි අපි හරියටම හිර කරලා තියෙනවා. මෙහෙම දාලා ඕක දැක්කොත් ඔච්චරයි. ඔය පිට දැක්කොත් උඹට පිස්සු. උත්‍රාහත් වේගන වේගන එනකොට ඔය දේවල් වල තියෙන සංඥාවල් හුදු සංඥාවල් බව. ඕකෙන් එහාට දෙයක් මොනවත් නැති බව තේරෙනකොට තමයි ඔය කාය සංස්කාර නතර වෙනකොට අපි හොල්මන් වෙන්නේ මේ සංඥාව පොඩ්ඩක් කැඩෙනවා. චිත්ත සංස්කාර නතර වෙනකොට ආයතරයක් කැඩෙනවා. චිත්ත සංකාර පැහැදිලිවම සංඥාත් එක්ක වැඩ කරන්නේ. ඉතින් එතෙන්දී අපිට මේ කමඨාංශ කියන වචන කියාගන්න බෑ. මොකද උනේ දන්නේ හිතියා දන්නේ නැහැ, නැතුවා දන්නේ නිකන් කරකොල ඇතෑරේ වගේ වෙනවා. ඉතින් ඒකට කවුන්සලින් කරනවා. පිටරට ගිහිල්ලා කවුන්සලින් කරනවා ආයෙ හරි ගසලා ෂේප් කරලා වෙල්ඩින් කරලා බබා ගෙදර ගිහිල්ලා සෙල්ලම් කරලා එන්නකෝ. අනිත් දවසේ ෂුවර් ඒ පිස්සුවම තමයි. ඒ නිසා දැන් කියනවා මම කවුන්සලින් මයින්ඩ්ෆුල්නස් බේස් කවුන්සලින් නැත්නම් සයිකෝതെරපි without the self කියලා concept එකක් අරලා තිනවා. මේක භාවනාවේ ගුණයක් වෙන්න පුළුවන්. මේ ලෝකෙදි මොකද්ද වයර් මාරුලා තියෙනවාගේ පේන එක පිස්සුවක් නෙවෙයි භාවනා ගුණයක් වෙන්නේ නැති කියලා භාවනා එක්කෙනෙක් භාවනා කරලා එයා බලන්න හදනවා මේ මනුස්සයා මයි ළඟට ආව එක නා එයාද ප්‍රകൃති ලෝකයාද ප්‍රകൃති කියලා. ඒ කියන්නේ යාළුගෙන ඕකට බය වෙන්න එපා. මෙන්න මේ පැත්තෙන් බලන්න කියලා අනිත්‍ය සංඥාව දාන්න දැම්මොත් ඒ මනුස්සයා ස්ථිර සුවේකට යන්නේ. ආපහු පිළියම් කරලා ආපහු මඩේට දැම්ම එක නෙවෙයි. නිසා දැන් ওই අදහස් දෙකක් ඇවිල්ලා තිනවා mindfulness based counseling self doubt psychotherapy without the self කියන එක. ඉතින් මේ එහෙම නැති වුණොත් අපිට කියන්න වෙන්නේ මේ අපිට කියපු තාලෙටම මේ රූප කියවන්න බැරි නම් ලෝකයා කියන පිස්සු කියලා. අපිට පිස්සු ඇද්දලනවා. භාවනා කරනකොට කර්මත්තානාචාරය වල දැනගන්නකොට රහතන් වහන්සේට පුළුවන් ඒ පරාස තුනටම ගෙනියනවා අපි. ගිනිච්චට පස්සේ අර නොදන්න පරාසයකට ගිය ගම යෝගාවචරය කියනවා මට ඒක පුරා මිනිවලු කොට පේනවා ඊට පුරා ලස්සන රූප පේනවා මේ භාවනා කරනකොට අරමුණ තියෙද්දිම කැලි කැලි මොනවද පේනවා බුදු පිළිම පේනවා අනම්මනම් කියලා පේනවා බුදු සංඥා විතරයි නමුත් එයා කියවන්නේම බුදු රූප දැක්කොත් හොඳයි කාන්තා රූපයක් දැක්කොත් නරකයි පුරුෂයෙකුට නම් මිනිහට කර දැක්කොත් නරකයි කියලා ඉතින් අර හීන කියවන්න වගේ කියවන්න පටන් ගන්නවා ඒකට අනිවාර්යයෙන් වෙන්නේ අරමුණ පාවා දෙන එකයි අරමුණ මිස් වෙන එකයි ඒක ඔක්කොම සංඥා ඕන එකක් වෙනවා පුළුවන් තරම් අරමුණ හිරව ඒතර වෙනවා මෙව එන්නේ යණ්ඩයි ගැන කලබල වෙන්න ඕනේ නැහැ කියලා කොටින්ම කියන්නේ මේවා සංඥා සංඥා මට්ටමට නතරකරනද ඒ සෝවාන් වෙනකොට සෑහෙන දුරට ඒක වැඩ කරනවා නමුත් අනාගාමී ඵලය දක්වාම වගේ දිගට ගෙනියනවා ඒ අපේ ඔළුව අපේ අපේ දිගට තියෙන සංඥාවලින් අපි එක එක අර්ථකථන දෙනවනේ ඒ නිසා සමහර කිලවරට ගියාම කියනවා මේ ලෝකේ දෙන ඔක්කොම මේ පිස්සු භූත සෙල්ලම් ඔක්කොම මේ මනසෙම සෙල්ලම් කියලා. ඒකට අපිට ඔක්කොම බැහැර කරන්නවත් වෙනවා. එහෙම කරන්නත් බෑ අපිට. යම් කිසි මනක් මොකද්ද තියෙනවා. මේක ගන්න තියෙන යෝගාවචරයට ගන්න තියෙන අපිට අදාළ ටික විතරයි අපි ඉදිරිපත් කරගන්න තියෙන්නේ. ඒ නිසා අපි අනෙක් ගොල්ල නොකර පරිේශ නොකරන පරිේශනයක් කරන අභියෝගයකට මුහුණ දීපු පිරිසක්. නිසා අපිට අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙච්ච නැති දේවල් ටිකට මුහුණ දෙන්න වෙන බව දැනගෙන යන්න ඕනේ. ඒ නිසයි කියන්නේ ගීගේ අතාරින්න නැත්නම් පෞල් බන්ධන මුදල් වල තියෙන බන්ධන එව්වට වග වෙලා කරන්න බෑ මේක. තිබුණත් කමන්නේ ඒව ගැන ඒ මට්ටමේ තියෙනවා. ඔය ඕන දෙයක් කියාගත්තා මම ඉන්නේ මේකයි කියලා. එතකොට අර මේ අලුතෙන් කාඩ් කොට්ටම අනානා බෙදනවා වගේ එනේන හෑන්ඩ් එක හැටියට වැඩ කරන්න පුළුවන් තත්ත්වේ වෙනවා. ඒ නිසා පුණ්‍යජය හැමතුරෝ ඇත්තට පුණ්‍යජය හැමතුරගේ මනක් ඇහුවේ මම ඉස්ලාම ඔය 80 80 විතර වගේ. නුවර දාලා තන බෝඩ් එක පුණ්‍ය ජාම මම දන්නවා කැනඩාවේ මේ වැඩ කරපු හාමුදුරුවෝ. ඒ නුවර මම හිටියේ දාස. මම දැකලා නැහැ. එදා ඒ බණහනකොට ඔය සත් මොකද්ද විසුද්ධි හත ගැන තියෙන බණක් කිව්වා. මේ සිංහලෙන් කිව්වේ හොඳට කිව්වා. උඩුවල අර අර එක පටන් ගත්ත ඒ සමාජයෙන් අරිනෝන අරිසත් නෝන එහෙම පටන් ගත්ත එකේ ඒක මේ පීටර්ලා දෙමේ කරපු එක ඒක අසාර්ථක වුණා නේ. ඒ අසාර්ථක ගිහින් දෙයක් නැහැ. ඇත්තද? ඔය කොලින් අඩිෂනල් ගෝ දිලමක. අපි ඕකේ තමයි කොහොම කරොකත් යාර පත්මයි පීතතු දෙනන් හිටියේ ඒක එච්චර සාර්ථකුනේ නෑ මැලේසියාව පුණජාම්සු මැලේසියාව දිගටම ඉන්න මේ අවුරුදු කාලේ ලංකාවට වැඩිම කියලා ඉන්ඩෝසෙක තමයි ඉන්නේ ඔන්න මේ මේ වත් එකම පැත්තක ගෝදේ ශාන්ති කියනවා මම ගන්නවා හිතා මොකද යන්නේ? ඈ? ඔය ડોක්ටර් කෙනෙක්ද කොහෙද? හොඳ ක්වොලිෆයිඩ් මිනිස්. ස්වාමීන් වහන්සේ දැන් දර්ශනයේ PhD තියෙන සයිකොලොජියට තියෙන ડોක්ටර් සහ මේ හැම දෙයක්ම විද්‍යාවට සම්බන්ධ කරලා දේශනා කරලා තියෙනවා. මම මම කැසට් එකක් මම වීඩියෝ එකක් තමයි පොඩ්ඩක් ඒවනම් දහම්තුරට දෙන්න තිබේ. විද්‍යාව සම්බන්ධ කරා නම් බාණිනා මොනවා කරන්නයි ඒවනම් දහම්තුරට ගෑ වුණොත් බයි. ඕක තමයි අවිද්‍යාව කියන්නේ. ඕක තමයි අවිද්‍යාව කියන්නේ. ඕක ඕනේ නෑ. අපේ එක තමයි විද්‍යාව. ඒකට අපේ එකට මොකද්ද කියන්නේ කියලා. පොතක් ලියලා තියෙනවා. එයා දෙන්න තියෙන්නේ මෙච්චර විතර පොතක් තියෙනවා. විද්‍යාවේ දසවිධ සම්පatti කියලා. ඕක ගේමන සංසක කොහොම හරි අත්තු ගාලා තාපක් කියලා. විද්‍යාවත් එක්ක ගන්න කියලා. ඈ ඇවුනේ. මේ මාර්ගය අපි උදාහරණ දෙන්න අපි අනිවාර්යෙන් මේකේ තියෙන ප්‍රධාන දේ විශ්ලේෂණය කරනවා. ඒ ඒ වීර්ය වීර්යදී අපිට මොකද පස්සේ ගත්තොත් අපි එක හා සමාන වීර්යයක් කරනවා නම් ඒකට කර්මයේ යගේ සම්බන්ධයක් තියෙනවාට ඒකේ බල ලබා ගැනීම. නෑ අතරම පළවෙනි ප්‍රකාශයේ සුද්ධ කරන්න ඕනේ මුළු දෙම වීර්ය නෙවෙයි. ඡන්ද විද්‍ය චිත්ත මීමන්සා කියලා අපේ යම් කිසි සමෘද්ධ කර ගැනීමේ ඉතිපාද හතරක් තියෙනවා. කුසීතය හිතන්නේ වීර්යය කියලා. يعني තමන්ගේ හිත කුසීතකම තියෙනවා. සිද්ධ චර්යාවට පේන්නේ තිය අප්පා වීඩි හදාගත්තා නම් තේරම හරි කියලා. නෑ. හතරක් තියෙනවා. දැන් දොස්තර මහත්තයාත් ඊයේ ප්‍රශ්නය වෙයි මේ ඕගතරණ සූත්‍රයේදී වීර්යෙන් තොරව සරුවෙන් කියන මම වීර්ය නොකර ඒකට ගියයි කියලා. එහෙනම් වීර්ය කියන චෛසිකය කොහොමද අපි මේක කරන්න කියන ප්‍රශ්නේ. නමුත් එතෙන්දී වීර්ය විතරක් නෙමෙයි ගන්නෙ. අපිට ඇත්තටම බල පහක් තියෙනවානේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඒකෙදී සද්ධාව හැම වෙලාවෙම ප්‍රඥාවත් එක්ක සම්බර වෙන්න වීර්ය සමාධියත් එක්ක සම්බර වෙන්න සතිය තමයි මැදට වෙලා ඉන්න ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ. සතිය තමයි බේන්නේ මේක. මෙහිමයි පෙන්වන්නේ ප්‍රඥාව, සද්ධාව, වීර්ය, සමාධිය ඒව සමබර වෙන්න ඕනේ. මැදින් ඉන්න ඕනේ උසටම ශක්තිමත් බලවත් සතිය තියෙන. ඒක සතිය දන්න මේකද වැඩි මේකද වැඩි කියලා වීර්යයේදී තියෙන්නේ සම වීර්ය. වීර්ය අඩු වැඩිකම නෙවෙයි. ඒ කියන්නේ වීර්ය සමතාවය අවශ්‍ය කරන ඉතින් ඒකට යනකොට ওই ප්‍රශ්නෙට උත්තර දෙන්න තියෙන්නේ චතර සම්‍යක් මේ irdipaada වලින්. irdiya කියලා කියන්නේ අපිට අවශ්‍ය දේ පාදේ කියලා කියන්නේ ඒකට මාර්ගය. අපි යමක් සැලසුම් කරන එකට යන්න තියෙන සමෘද්ධිය ඇති කිරීමට මාර්ගේ ඡන්දේ තියෙනවා කුසල ඡන්දේ. බලවත් කැමැත්තත් වීරිය වගේම බලයක්. වීරිය වෙනම තියෙනවා. චිත්ත කියලා කියන්නේ අදිෂ්ඨාන ශක්තිය. මෙතෙක් භාවනා කරලා බගත්ත සමාධි ශක්තිය, අදිෂ්ඨාන ශක්තිය. මීමන්සා කියලා කියන්නේ විමසුන් නොවන. ඒ හතරම එතකොට කම්මජ චිත්තජ උතුජ ආහාරද කියලා වෙනම කාරණා හතරක් තියෙනවා මේ ලෝකේ භාවනා කරන කෙනා හෝ රහතන් වහන්සේ හෝ පුත්‍ජජනයා හෝ ගහකොළ හෝ සතෙකුට හෝ බලපාන කරුණු හතරක්. ඒ කර්මජ 125ක් එතන තියෙනවා. නමුත් යෝගාවචරයේ හතර එහෙම බාර ගන්නවා. මේ දේවල් කර්මානුකූල වෙනස් වෙනවා. සිත අනුව වෙනස් වෙනවා. උතුතව කාලගුණ යන වෙනස් වෙනවා. ආහාර අනුව වෙනස් වෙනවා. ඒ හතරෙන් ආහාර තමන්ගේ අතේ අර්ථ තියෙනවා. දැන් ඍතුවත් අතේ අර්ථ ඇවිල්ලා තියෙනවා. අපිට එහාට මෙහාට ගිහිලා ඍතු මාරු කරන්න පුළුවන්. චිත්ත තරපේ தත්ත්වය අපේ ඉතින් පිම්පමත් තියෙන දෙනවා. කර්මජ සම්පූර්ණයෙන්ම වල්නරබල් අපිට බේරන්න බෑ. ඒ තියෙද්දි කුසල ඡන්දයක් තියෙනවනේ මම මේක මේ කියන්නේ striving trying නෙවෙයි. ගත්ත දේ මම දිගටම අරගෙනම යනවා ආරංග ප්ලේ කෙනෙක් වගේ වැඩ කරන්න ගත්තොත් අරවත් තිබුණොත් සෑහෙන දෙයක් ගන්න පුළුවන්. නැත්තම් වීර්යයෙන් කරන්න පුළුවන්. චිත්ත ශක්තියෙන් ගන්නත් පුළුවන්. අදිෂ්ඨාන ශක්තියෙන් ගන්නත් පුළුවන්. හැබැයි ඒකට වඩන්නත් අදිෂ්ඨාන ශක්තියක් තියෙනෝනේ. නැත්තම් විමසුන්නුවනේ යන්න පුළුවන්. ඒක නිසා අපේ එක ජීවිතේ ගත්තත් අපි ওই චරිත හතරෙම ඉන්නවා. මරේක අපි විමසුන්නුවනේ වැඩ කරනවා. මරේක වීර්යයෙන් වැඩ කරනවා. මර එක අදිෂ්ඨාන ශක්තියෙන් වැඩ කරනවා. මර එක මේ කුසල ඡන්දයෙන් වැඩ කරනවා. ඒ නිසා අපිම දන්නේ මේ උදේවරුවට එක චක්‍රය. දවල් වෙනකොට එකක්, හැන්දෑව වෙනකොට තව එකක්. නිදා ගන්න යනකොට තව එකක් එහෙමම අපේ චරිත මාරු වෙනවා, පුද්ගලියොත් මාරු වෙනවා. ඒ නිසා අපි බලන්න ඕනේ වී සතිය දාලා බලන්න ඕනේ දැන් මේ වෙලාවේ මේන්න මේ තියෙන එක තැන කරකැවීමට හේතුව වීර්ය මදිකමද, විමසුන් නොවන මදිකමද, චිත්ත ශක්තිය මදිකමද නැත්නම් මේ කුසල ඡන්දේ මදිකමද කියලා. අල්ල ගැනීමයි වැදගත් වෙන්නේ. වීරියමයි කිව්වොත් අපි ඒක ආයත වාදයකට වැටෙනවා. ලෝකෙමයි ඉඳ හදනවා වීරිය. ඒක එච්චර මේ එච්චරම අංග සම්පූර්ණ උත්තරයක් දෙන්නේ නැහැ. වීරියට සෑහෙන උත්සාහ කරපු තමයි කෝ ගජොෆ්. ගජොෆ් නේ රෂියන් කාර්යක්‍රමයේ 50 ගණනකට මරන පුදුමාකාර වේගයක් තිබුණ මිනිස්සේ ඔක්කොටම කියලා තියෙන්නේ මේක අරගෙන යන් අපි. කියලා සෑහෙන වැඩක් කරපු මිනිස්සේ. මේ මනසත් එහෙමයි කොයි වෙලාවකවත් විවේක නැහැ හැම වෙලාවෙම ඉගෙන ගන්නවා. අර මේ කරන මහන්සිය වැඩ කරන කෙනෙක්. මේ අපේ සරුවචන් වහන්සේත් සෑහෙන වීරියවන්තයි. මොකද අනික් සරුවචන් වහන්සේලා ඊට ඉස්සෙල්ලා පහළ වෙච්ච සරුවචන් වහන්සේලා බණ කියලා නැහැ. තමයි ළඟට ආපු කෙනාට අනිත්‍ය දුක්ඛ නැත්තම් කිව්වා ඉච්චායි. අපේ සරුවචන් වහන්සේ 5000 කල් පවතින කියලා අපි සාමාන්‍ය කියන විදිහට 84000 ධර්මස්කන්ධ මේ එක්කනට සෝවාන් කරන්න ගව් ගණන් දීලා තියෙනවා. සෝවාන් නොවන කෙනාට දීලා තිනවා පුළුවන් තරම් උතරතුරු. ඉතින් එහෙම දීර්ඝකට බලනකොට තියෙනවා සෑහෙන මේ වීරියකින් යුක්ත වැඩ කළා තියෙනවා. ඒ නිසා අපිට හොඳ ආදර්ශ තියලා තියෙනවා. එහෙනම් වීරියෙම කියලා ගත්තොත් ගන්න බෑ. දෙවෙනි පැත්ත උනේ මොකද්ද ප්‍රශ්නේ? එහෙමනම් මොකද්ද ප්‍රශ්නේ උනේ? වීර්ය වීර්යවන්තයාට කර්මය බලපානවා. නමුත් ඒ පුද්ගලයා ඒකම සාධකයක් කරගන්නවා. එහෙනම් කුසිතවත්තු 8යි මේ විද්‍යාරම්භ වස්තු 8යි ගන්නකොට එකමයි. තමයි ලෙඩ වෙයි කියලා කුසීතයා කල්ලාතු බුදිය ගන්න. ඒක මහන්සි කරොත් එහෙම හුඟක් අමාරු වෙයි කියලා බුදිය ගන්න. ලෙඩ වෙලා හනිපුණාට පස්සේ කියනවා දැන් හුඟක් අමාරු නේ රිකවරි එක සවුත් වෙයි කියලා බුදිය ගන්න. සරුවතයි කියන වීර්යවන්ත දැනගන්නලු ලෙඩ වෙන්න යනවා නම් ලෙඩ වුණත් මේ මට දිනචරියාව කරගන්න බැරි නේ නිසා දැම්ම දැම්ම භාවනා කරන්න ඕන කියලා එයා වැඩියෙන් භාවනා කරනවා. සුව වුණාට පස්සේ මේ භාවනා ලෙඩ වෙච්චලා වැඩේ කරගන්න බැන්නා කියලා වැඩියෙන් භාවනා කරන්න හේතුවක් ගන්න එකම දේ බලපාන්නේ වීර්ය විතරයි. එතකොට බඩගින්න සීතල බඩගින්න බඩ වැඩිකම කාල වැඩිකම සීතල උණුසුම ඍතුගුණ වගේ සෑම දෙයක්ම තමන්ගේ වාසිත හරව ගන්නවා වීර්යවන්ත. ඒකට කර්මය වැඩ කරන්නේ නැතුව නෙවෙයි. කර්මය යනකම් යන්නදල්ලා ඊට පස්සේ වැඩ ගන්නවා. හොඳට තේරෙනවා මේ වෙලාවේ බෑ. එලා වැඩි පුරකන්නේ. හැබැයි ඉවර වෙන වෙලාවක් එනවනේ. ඉවර වෙනකොට පාවා දෙන්න. ඒ කියන්නේ වැඩේ අතහැරලා නැහැ. ෆයිට් එකක් දෙනවා. මනුෂ්‍යගේ වීර්ය ඉවර නැහැ. මම ඊයේ කිව්ව එකයි මොකද්ද මේ සංස්කෘත ශ්ලෝකයක් මම ඊයේ කියුවා අර මේ පෙරේද කියපු එක මේ ඥානේ මතුවෙන්නේ සැකයක් එක්කමලු. සැකයෙන්තර ඥානයක් මතුවෙන්නේ නමුත් සැකේ ඉවර වෙනකන් ජීවත් වුණොත් විතරලු ඥානේ වැඩ ගන්න පුළුවන්. අර සැකේ වෙලාදී අතරතර ගියොත් එහෙම යන්න වීර්ය නැතුව ඉතින් අර ඥානේ එනකොට තෑග බාර ගන්න කවුරක්වත් නැහැ. ඒ දුෂ්කරතාවය හරහා යන්න නම් වීර්යයක් ඕනේ. ගියාට පස්සේ තේරෙනවා මේ දුෂ්කරතාවය හරහා යෑමම තමන්ට ලොකු පන්නරයක් වෙනවා ඊට පස්සේ සත්‍යය එහෙම නැත්නම් ඊට පස්සේ මේ මේ ගියේ මොකක්ද පණිවිඩය කියලා තේරෙන්න පටන් ගන්න ඉන්නේ. ඊරවන්තයාට විතරයි මුලමඳක බලන්න පුළුවන්. අනිත් එක්කන මගදී සටන පාවා දෙනවා. යෝගාවචරයත් මුලදි මුලදි ගෝ සටන පාවා දෙනවා. අන්තිම වෙනකොට තමයි මුලමඳක බැලිලායි දක්ෂකම කියලා මොන දේ ආවත් සතුටක් ආවත් කනගාටුවක් ආවත් මුලමඳක බලන්න ගියාට පස්සේ තියෙනවා හැම සිද්ධියකම ධර්මයක් තියෙනවා. එන හොඳ දේ නරක දේ කර්මානුරූපව හොඳයි නරකයි කියන හැම එකම ධර්මයක් තියෙනවා කියලා තේරෙන්න පටන් අරගන්නේ ගාක් ඇඩ්වාන්ස් වුණාට පස්සේ. අද සංඥාංශ කාර්ය නිසද්දයි. සුබෝදාරාම වා. සුබෝදාරාමට ගියාම ඔක්කොම ගියෝ විතරම කතා කවදාවත් සංඝයා හිටලා කතා කරන්නේ. කමන්නේ මම මොලයි කියලා නෑ බණින එක බයිනෝනේ. ඒ ආර්ය ශ්‍රාණික මාර්ගයේ දැන් අපි කියන සති සමාධි කියලා අන්තිම මාර්ගයේ දැන් අපි ඇත්තටම භාවනා කරනකොට විපස්සනා භාවනා කරනකොට අපි සති සමාධියෙන් මේක සතියට යන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ මේ සතිය අධ්‍යක්ෂණයෙන් මාර්ගයේ ඉදිරියෙන් යන්නේ සමාධියට ඉස්සර කරනවා. අද මෙහෙම අර මෙහෙම බෙඩ් ස්ප්‍රින් එකක් ගත්තොත් ලකුවට පාදමක් තියෙන ඊට පස්සේ එන්න කැරක් කැරක් කැරක් කැරක් උඩට යන එකට තියෙන. ඒකේ උඩ ඉඳලා බැලුවොත් රවුම් 3 4ක් විතර තියෙනවනේ උඩ ඉඳලා බැලුවොත් මේ රවුම අටට බෙදුවොත් ඒක මේක සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කැරක් කැරක් කැරක් කැරක් මෙහෙම යන්නේ ඔක පටන් ගන්න තැනක් ඕන කෙනෙක් ඕන තැනකින් පටන් ගන්න පුළුවන් ඒ නිසා ඇත්තටම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්නේ සතර සතිපට්ඨාන පටන් ගන්න වෙලාව අනිගාන අන්තිම ආයුධ කට්ටලේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය ඒකත් පටන් අරගෙන සම්මා සතිය එචා සර්වචනංශ මුළු දහමම පිටු කරනකොට කිව්වේ අප්‍රමාදයට සම්පාදයට කියන අප්‍රමාද කියන වචනේ තමයි ඔක්කොම දැන්. හැබැයි ඒක තේරුම් අරගන්න බෑ සාමාන්‍ය මේ පව් කරන දුස්චරිත කරන කෙනාට තේරුම් ගන්න බෑ. නිසා සෑහෙන මට්ටමකට ගියාට පස්සේ තමයි මේ සතියකට අප්‍රමාදයකට තියෙන වටිනාකම සාසනයේ හෝ තමන්ගේ ජීවිතේ තේරෙන්න පටන් ගන්න. ඊට ඉස්සෙල්ලා අපි අඳුරගන්නේ මේ පාරමිතා ධර්ම, පින් කරන ඒවා, සදාචාරය අරම තමයි. ඊට පස්සේ තමයි එන්න පටන්. ඒකට සෑහෙන දුරට මේ මිනිස්සයා හොඳ නරක දෙක බේරගෙන හොඳින් වඩා හොඳ වීම තමන්ගේ પરමාර්ථ බව තේරුම් අරගත්ත කෙනෙක්. يعني හොඳ කෙනෙක් නෙවෙයි දැන් මෙයා සත්පුරුෂෙක් වෙනවා. සත්පුරුෂෙක් වෙනකොට මේ සතියට එනවා එන්නේ එන්නේ එන්නේ බැරි වටිනාකම. සතිය පටන් ගන්න ධර්මයක් නෙවෙයි. ආරම්භයේදී ඊටදී බොහෝම පල්ලා තියෙන සදාචාර, සීල, දාන, යෝගී කටයුතු වලට සතිය එච්චරම තදින් බලපාන්නේ නැහැ. සමාධියට විපස්සනාවට යනකොට නම් තදින් බලපානවා. එතකොට අර සම්පජඤ්ඤ සති සම්පජඤ්ඤ සූත්‍රයේදී පෙන්වන්නේ සතියෙන් පටන් අරගෙන සමාධිය දක්වා යන හැටි. තව සමහර තැන්වල තියෙනවා සමාධියෙන් පටන් අරගෙන සතියට යන තැන. ඒක තමයි සමත පූර්වාංගම විපස්සනාව කියලා කියන්නේ. එතෙන්දි කියනවා සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. යම් කෙනෙකුගේ හිත සමාධිමත් වුණා නම් එයාට ඇත්ත ඇති හැටි පෙනේ. එතකොට ඒ කියන්නේ සති සම්පජාඤ්ඤය ඉස්සරහට සමාධිය වෙනසා සති සම්පජාඤ්ඤය. ඊට පස්සේ ඒ සත්‍ය සම්පදෙන්න ආය සමාධිය දිහා බලනවා. රෙසිප්‍රොකල් යන්නේ මේ දෙක. එකිනෙකට එකිනෙකට වැඩිලා එකිනෙක එකිනෙක මේ සුද්ධ කරගෙන සුද්ධ කරන රිෆයින් කර කර කර කර යන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙදීම එකම පැටර්න් එකේ නෙවෙයි තියෙන්නේ. සමහරට සතියට ඇවිල්ලා සමාධිය වඩන වෙලාවල් තියෙනවා. සමහරට සමාධියේ ඉඳලා සතිය වඩන වෙලාවල් තියෙනවා. ඒ දෙකටම ලෑස්තිලා යන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ හොඳට ආනාපාන සතියේ හොඳ සමාධිමත් වෙලා ඉන්න වෙලාවක එකපාරට අපිට සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහෙනකොට අර තියෙන සමාධිය තියෙන නිසා ඒ සද්දේ මං සඳහා අපේ එකක්ද මට පණිවිඩයක් තියෙනවද? එහෙම නැත්නම් මට මේක ගණන් නොගෙන ඉන්න පුළුවන්ද කියන එකට අපි ටිකක් ඈතක ඉඳලා බලන්න පුළුවන්. ඒ සමාධිය ඉන්න නිසා. එතකොට සතියෙන් හොඳට දැනගන්න පුළුවන් මේ සද්දේ ඒ නිකන් බහනපත උනා මම කියලා කවුරු හරි කිව්වයි කියලා කියන්නේ. මට ඇහෙනවා මම කියන සද්දේ. පළවෙනි මයන්න කියනකොට දෙවෙනි මයන්න නැහැ. දෙවෙනි මයන්න කියන පළවෙනි මයන්න. ඒකට මේ වචන දෙකේ අකුරු දෙකක් තියෙනවා මිසක දෙක ගැට ගහගන්න වෙලාවක් එන්නේ නැහැ. කැටි කැටි කැටි කැටි තමයි තේරෙන්නේ. අහන මම පළවෙනි මයන්න කියන්නේ මම නෙවෙයි දෙවෙනි මයන්න අහන්නේ. පළවෙනි මයන්න කියන එක කරා නෙවෙයි දෙවෙනි මයන්න කියන්නේ කියලා අරග හොඳට වෙන්කොට දැනගැනීමේ ශක්තියක් අර සමාධිය නිසා එනවා. ඊට පස්සේ මේ බුද්ධිලා ඔන්න මතක් කරනවා දැන් මම හිත පිට ගිහිලා තියෙන්නේ. උඹට ඕක නෙමෙයි කරන්න තියෙන්නේ සතියට වරෙන් කියලා ආන්න එතන ආයෙත් එනවා මෙතන. ඒ වගේ මුලදී නම් සද්ද කියන කරදරයක්. පහු වෙනකොට සද්දෙත් සතියට ලක් කරලා ඇනලයිස් කරලා එච්චර හානියක් කරන්නේ නැතුව ආයෙ මුලකට මතන්න එන්න පුළුවන් වෙනවා. එතකොට මේ එකිනෙකට අර බටකොටු මිටි දෙකක් වගේ ප්‍රත්‍යুৎপন্ন වෙන ගතියක් තියෙනවා. සමාධියයි සතියයි දෙක තමයි මේ සමත වශයෙන් ගත්තත් විපස්සනා වශයෙන් ගත්තත් යෝගාවචරය වඩන ධර්ම දෙක. සති සමාධි වැඩි වීම තමයි අපි උත්සාහ කරන්නේ. ඒකට ආසන්න කාරණා පෙන්වන්නේ මහත්ය කියන්නේ කවගේ වීර්යය තමයි. වීර්ය සති සමාධි. එහෙම තමයි සමාධි ස්කන්ධේ පෙන්වන්නේ. වීර්ය සති සමාධි වීර්යෙන් සතිය වෙනවා සතිය නිසා සමාධි වෙනවා නිකන්. රේඛීය ක්‍රමයට පෙන්වනවා. හැබැයි ඒක ප්‍රත්‍යুৎපන්න වෙනවා. ආයේ සමාධියේ වීර්යයට හේතු වෙනවා. වීර්ය සතියට හේතු වෙනවා. සතිය සමාධියට හේතු වෙනවා. වටවලල්ලේ යමක් යනවා. අමාරුයි මේ රේඛීය ක්‍රමයටම තේරුම් කරගන්න. ඒක තේරුම් අරගන්න ඕනේ මේට්‍රික්ස් එකකට දාලා මේ හැම එකකටම එකින් එකට එකින් එකට බලපෑමක් තියෙනවා. නමුත් අපේ හිත වැඩ කරන්නේ රේකී ක්‍රමයට. අපි උගන්ලා තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයේ රේකී ක්‍රමයක් නේ. ඒ නිසා අපි බලන්නේ හැම වෙලාවෙම සරල රේකී සම්බන්ධතා. එහෙමත් තියෙනවා. නමුත් ඒත් එක්කම අනිත් පැත්ත තියෙන බව තමයි දර්ශනින් අපිට උගන්වන්නේ. එහෙම වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් නැත කරනවා.